ඩයි එනම් සිරුම දෙනා ධර්ම ශ්‍රේණිය සූදානම් වෙලා ධර්ම කරුවෙන් සාදුකාරය පාත්තා. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒකේච භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං රූපං අභිඥාය එවං රූප සමුදයස්ස අභිඥාය එවං රූප නිරෝධං මුඥාය එවං රූප නිරෝධගාමිනී පටිපදං අභිඥාය එවං රූපස්ස අස්සාදං අභිඥාය එවං රූපස්ස ආදීනමං අදින්නා අභිඥාය ඒවං රූපස්ස නිස්සරණං අභිඥාය නිප්පිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේසු පටිපන්නා යේසු පටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනයේන ගාදන්ති තී මුලාසනස්ත ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සංඝරත්නයේ අවසරයි මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ අඹුලාවේ ශ්‍රී සුබෝධ යෝගාශ්‍රමයේ මුල් කරගෙන පවත්වාගෙන ලබන භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ අපි හැමදාකම ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කරගෙන තිනවා. ඉතින් අපිට දැන් අද දවසේ ධර්ම දේශනා කාලය එළඹුණේ ඉතින් මෙතන ඉඳලා මෙතන පටන් ගත්ත දවසේ ඉඳලාම ඒ වැඩමුළුවට සම්බන්ධ වෙච්ච ඇත්තෝ තුන්වෙනි දවසටත් අද අහන්න බලාපොරොත්තු වෙන්නේ දේශනා මාලාවක තුන්වෙනි අංකයයි. ඒ දේශනා මාලාව සඳහා අපි පොදු මාතෘකාව නැත්නම් මූලික තේමා වශයෙන් තියාගත්තේ කෙටියෙන් කියනවා නම් සත්තඨාන සූත්‍රයයි. ඒ සූත්‍රය සරුවඥ ශ්‍රීමුක දේශනාවේ සූත්‍ර පිටක සඳහන් වෙන සූත්‍ර පිටකයේ සඳහන් වෙන සංයුත්ත නිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ ඒක කන්ද සංයුත්තේ තියෙන්නේ ඒක සරුවචනාංශයේ සූත්‍රයට මුල පුරනවා සත්තඨාන කුසලෝ භික්ඛවේ භික්ඛු ත්‍විදූප පරික්ඛී හිමස්මින් ධම්ම විනයේ කේවලී වූසිතං උත්තම පුරිශෝති කියලා හරි බරපතල වචන කීපයක් එකතු කරලා නිකන් හරියට සමීකරණයක් බඳලා පෙන්නනවා වගේ. ඒකෙදී මේ මූල තේමාව වෙන්නේ මේ සත්තඨාන කියන වචනය මේ හත් පොළ කියන අදහසයි. හරි ස්ථාන හතක් කියන අදහසයි. යම් කිසි මේ ශාසනයේ භන භාවනා කරන කෙනෙක් වික්කවේ කියන කේතන අර්ථකථනය ගන්න වෙන්නේ සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කියන අර්ථයයි. සූත්‍ර අර්ථේ එවැනි කෙනෙක් සත්තත්තාන කුසල වෙනවා නම් හත් පොලක දක්ෂ වෙනවා නම් සූර වෙනවා නම් ඒ පුද්ගලයා මේ ශාසනයේ මේ සරුවච්ච දේශිත නෛර්යානිකසී සම්බුද්ධ ශාසනයේ කේවලී தത്വයටපත් වෙනවා. ථාදී தത്വයටපත් වෙනවා නොසරණ தത്വයටපත් වෙනවා. අශ්ලෝක ධර්මයන් මේ කම්පා නොවන தത്വයටපත් වෙනවා. Brahmචර්ය වැස නිම කොටන ලද්දක් කෙනෙක් වාටපත් වෙනවා. උත්තම පුරුෂය කියන වටින කෙනෙක් වාටපත් වෙනවා කියන්නේ. ඉතින් මේ විදිහට බොහොම ගාරව ගරු ගාරව සහිතව ਸਰවචන්නාංශයේ මේ සත්තට්ඨානේ සූදානම් කරලා සත්තට්ඨානේ කියන හැර දක්වලා තමන් වහන්සේ විසින්ම කත්තු කම්මිතා ප්‍රශ්නයක් වශයෙන් නගනවා කතංච බික්කවේ සත්තට්ඨාන කොහොම කෙතකින් සත්තට්ඨාන වෙනවද කියලා. ඊට පස්සේ මේ ඛණ්ඩ සංයුත්තේ කොතනත් වගේ දැනෙන මේ පංචස්කන්ධ නැත්නම් ස්කන්ධ පහ පිළිබඳව සත්‍යත්හණේ දැන් සරුවචනාංශේ විභජති විභජනය කරලා පෙන්නනවා විස්තර කරලා පෙන්නනවා ඒ සඳහා ඉස්සල්ලාම ඉස්රායින් තියාගත්තේ කවුරුත් දන්න භාවනා කරන අතර ප්‍රසිද්ධ පංචස්කන්ධයේ පළවෙනිම ගැනීම රූපස්කන්ධයයි ඒක විස්තර කිරීමක් වශයෙන් නැත්නම් ඒකට හොඳට අතගාල පපු අතගාල කියලා දෙනවා වගේ රූපංච පජානාති රූප සමුදයංච පජානාති රූප නිරෝධංච පජානාති රූප නිරෝධ ගාමිනී පටිපදංච පජානාති රූපස්ස අස්සාදං පජානාති රූපස්ස ආදීනවං පජානාති රූපස්ස නිස්සරණං පජානාති කියලා රූපස්කන්ධයේ සම්බන්ධයෙන් බැලිය යුතු හත් පැත්ත. පැතිකඩ හත පෙන්නලා දෙනවා. ඉතින් මේකෙදී මම හිතනවා මේ සත්තට්ඨාන සූත්‍ර පසුබිමේ නැති වුණත් දුක්ඛංච පජානාති දුක්ඛ සමුදයංච පජානාති දුක්ඛ නිරෝධංච පජානාති දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදංච පජානාති කියන වචනය බණ භාවනා කර නැත්නම් කනට හුරුයි. ඒක අපි දන්නේ චතුරාරි සත්‍ය වශයෙන්. දැන් මෙතන සරුවච්චන් ආංශයේ මේ දුක්ඛ කියන වචනේ වෙනකොට රූප කියන වචනේ දාලා තියෙනවා. රූපංච පජානාති රූප සමුදයංච පජානාති රූප නිරෝධංච පජානාති රූප නිරෝධ ගාමිනී පටිපදංච පජානාති ඒකට තව තුනක් එකතු කරන එකයි මේ සූත්‍රයේදී සරුවචනාංශේ ඒ අහල පහල තියෙන අනිකුත් ඒ කන්ද සංයුත්තේ සූත්‍ර වලට වඩා වෙනස ඒ තුන තමයි ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ තුන. ඉතින් අපි ඊයේ පෙරේදායි දවස් දෙකේ ගත්තේ මේ විදිහට දුකක් වශයෙන් රූපේ පෙන්වීම පිළිබඳව තියෙන ප්‍රශ්න. ඒ මොකද අපි රූපේ කියලා දකින්නේ රූපවන්තයි කියලා දකින්නේ වාසනාවක්. ලස්සනක්. ආශ්‍රය කළ යුත්තක් ළඟ තබා ගත යුත්තක් පෙරපිනට පහළ වෙන එක. මොත් මෙතනදී ਸਰවඥාන්සේ සඳහන් කළ තියෙනවා දුක කියන පදයේ ප්‍රතිස්ථාපනය කළ රූප කියන පදයේ තියෙන දාලා රූපේ දැනගන්න රූපේ සමුදය අටගැන්ම දැනගන්න රූපේ නිරෝධය නැත්නම් නිරෝධ වීම දැනගන්න රූප නිරුද්ධ කරන ප්‍රතිපදා මාර්ගය දැනගන්න. එතකොට මේ පුද්ගලයාට හම්බ වෙනවා මේ හතර දැනගන්නකොට ඒකම තමයි මේ තවත් ආකාරයට පෙන්වන්නේ ආස්වාදයේ දැනගන්නවා ආදීනවේ දැනගන්නවා නිස්සරණේ දැනගන්නවා කියලා. ඉතින් ඒක අපි මේ දවස් දෙකේ හසුරුවලා පුංචි පුංචි කරුණු ටිකක් එකතු කරගත්තා. අහුලා ගත්තා අපි මේකෙන්. භාවනා කරන යෝගාවචරයා ඇයි මේ රූපස්කන්ධයෙන් පටන් ගන්නෙ? පටන් අරගෙන මේ යෝගාවචරයා සතිය පිහිටවනකොට අපි කියන මේ මේ සූත්‍රේ නෙවෙයි සතිපට්ඨාන සූත්‍රේ බලනකොට සතිය පිහිටවීමේදී මේ සත්තත්හණයට yaadෙන ගැළපෙන අනෝ යන සමාන්තර යන ක්‍රමයට කොහොමද උපදෙස් ලැබෙන්නේ නැත්නම් උපදෙස් ලැබුණාට පස්සේ ඒ උපදෙස් අපි පිළිපදිනකොට වැටහෙන්නේ කොහොමද කියලා අන්න එතෙන්ට යන්න ඊයේ පෙරේද අපි කරපු ධර්ම සාකච්ඡාවමුත් යම් යම් කරුණු කහගෙන මම කැමති මේ රූපය පිළිබඳව මේ සූත්‍රයේ නෙවෙයි මේත් එක්කම වගේ පිටිපස්සේ තියෙන අපි පසුගිය දවස්වල නිසන් වනේදී රිට්‍රීට් එකේදී නැත්තම් ඒ භාවනා වැඩමුළුවේදී ඉස්සරහට තියාගත්ත කජ්ජනීය සූත්‍රය ගත්තොත් කජ්ජනීය සූත්‍රෙත් මේ වාගෙම ගිනහැර පෑමක් කරන සරුවචන් වහන්සේ රූපය පොට්ටක් මෙහිට ඉස්සරහට කියලා විස්තර කරනවා. රූප කියලා රූපපති කියන වචනේ සරුවචන් සඳහන් කරනවා. ඒක ප්‍රාස මේ මේ මේ ප්‍රාසයක් කියන දෙන වචන රූපපති කියන වචන රූප කියන රූපපති කියන නාම ක්‍රියාපදේ රූප කියන නාම ධර්මයේ හැදෙනවා. නාම පදේ හැදෙනවා. ඒ රූපපති කියන පදය ඒ අටුවාචාරින් වහන්සේලා පෙන්වන්නේ කුප්පති කියලා. රුක්කුප්පති ඉංජති ඝටති ආබාධති දෝමනස්සාය සංවත්තති කියලා. රූප කියලා කියන්නේ රුප්පන ගතිය, ඒ කියන්නේ කිපෙන ගතිය. කුප්පන ගතිය. ඝටන ගතිය. ඒ වගේම ඉද්දෙන ගතියක්. ආබාධ පිනිස පීඨන ගතියක්. දෝමනස්සේ පිනිස පීඨන දෙයක් කියලායි රූප පෙන්ලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම අර ඉස්සර කියපු විදිහට බලනකොට රූපේ කියලා කියන්නේ රූපවන්තයි ලස්සනයි හොඳයි සුභයි වර්පර වාසනාවක් කියලා කියපු දේ අමුතු අර්ථයක් මෙතන ਸਰවඥාන්සේ ගෙනහැට පාන. මෙන්න මේ වෙනස මම දවස් තුනේම කියන්න උත්සාහ කළා. අදත් ඒක මම වෙන පැත්තකින් මතු කරනවා. මේක අද මේ ඉදිරිපත් කරපු විදිහට අභිඥාය පිණිස විශිෂ්ට ඥානය පිළිබඳ අවශ්‍ය වෙනවා. ඒ මොකද මේ ලෝකේ යත්තා වූ රූප ගත්තාම කිලෝරක් කරන්න බෑ අද ඒ ටෙලස්කෝප් එක හොයාගත්තට පස්සේ අපේ ඇහෙන් බාහිරයට හිත යදුවා නම් රූප කියන එකේ ඒ චක්‍රාවාට වශයෙන් මන්දාකිනි වශයෙන් කිලෝරක් නැති බව ඒ මේ දුරේක්ෂයෙන් හොයාගත්තා. එදාම දෙයන්නාසේ බංගස්ථාන වෙලා ගියා. දෙයනාච් මේක මැව්වා නම් ඔය දසදහසක් නිම කරන්න බැරි කෙලවර නැති මේ මන්දාකිණි නැත්තම් මේ ග්‍රහලෝක ඔක්කොම දේව නිර්මාණයද කියපු නිසා ඒ දුරේක්ෂය සොයාගත්ත පුද්ගලයා පාදියන්ගේ දේව සභාවට කැඳවලා පොළවේ අත ගහලා දිවුරන්නේ කිව්වා මේ තමන් හොයාගත්ත දේ බොරු කියලා. මොකද ඒකෙන් ප්‍රධාන අභියෝගයක් ආපු නිසා. ඒ පුද්ගලයා ඇත්තටම දියුරලා තියෙනවා මේ මතක තියාගන්න මට ආගම් පිළිබඳ වාදයක්වත් එහෙම නැතුව මේ මූලධර්ම වාදයක් කියන හතර නෙවෙයි මේ වෙච්ච ඉතිහාස කාරණාවක් මේ කියන්නේ ඊමණට එතෙන්ද පිළිගත්ත මොකද නැත්නම් ඒ මනසගේ අකල් මරණයකට ගොදුරු වෙන්න ඉඩ තිබුණා මේ විද්‍යාත්මක නිෂ්පාදනය ඒ නිසා සියලු දෙනාම ඒ එක වහලා දාලා නමුත් ඒ මනුස්සයා පල්ලියෙන් එළියටලා පොළොවේ අත ගහලා දියුරලා කිව්වලු මම මොන ගෞරවයේ සම්භාවනීය සභාවක මේක නෑයි කිව්වත් සත්‍යයේ මහ පොළොව දන්නවා කියන. එදා රූපයේ පිළිබඳව මිනිස්සුયો දැනගත්තා මේ අපේ පටු මනසට ගොඩ වෙච්ච පුංචි රූපේ නෙවෙයි විශාල රූප වර්ගයක් තියෙනවා කියලා. ඒක ඇත්තටම මන රන්දනීයයි හැන්දෑවේ අහස බලනකොට හරියම ලස්සනයි මේ රූප වලට අපි ආසයි. නමුත් මේ කච්චනීය සූත්‍රයේදී සරුවච්චනසේ රූප කියලා පෙන්වන්නේ අපේ ඉඳුරන්ට ගොතුරු වෙන ටික විතරයි. අපේ ඉඳුරන්ට අපේ ඉඳුරන් කුප්පන කොටස පමණයි. අපේ ඉඳුරන් සමග ගැටෙන කොටස පමණයි. අපේ ඉඳුරන් ආබාධ කරන කොටස පමණයි. අපේ ඉඳුරන්ට දෝමනස්ය ඇති කරන කොටස පමණයි. ඒක නිසා අපට යම් දුකක් ඇති වෙනවා නම් ඒක කවදාකවත් ලෝකයේ තියෙන රූප ඔක්කොගෙම ඇති වෙන එකක් නෙමෙයි. අපිට ඉන්ද්‍රිය ගෝචර වෙච්ච මේ පුංචි රූප ටිකෙන් තමයි අපිට දුක ඇති කරන්නේ. ඒ නිසා දුකෙන් නිදීමේ මාර්ගය තියෙන්නේ අපිට හැප්පෙන රූප ටික දැනගැනීමෙන් පමණයි. අපි නැදැක්ක නොදකින දේවල් පිළිබඳව මෙනෙහි කර කර භාවනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපකරා පැමිණෙන ප්‍රකට ප්‍රසිද්ධ රූප ටික දැනගත්තා නම් ඒකයි මෙතන අභිඥාය කියලා කියන්නේ. ඒ නිසා අපිට ගොදුරු වෙන රූප ටික ලෝකේ කොච්චර ඔය කියන භෞතික විද්‍යාඥයෝ පෙන්නුවත් ඒ ටික තියෙන්නේ උද්දං අදෝතලා පාදතලා අදෝකේශමත්තක තචපරියන්තං නපුව නානපකාර අසුචින් කියන මේ දෙතිස් කුණපේ කියන මේ ඇහෙන් ඇතුල් පැත්තේ කොටස ටික. පිටතට යන්න යන්න එක භෞතික විද්‍යාව වෙනවා ඇතුළට හැරෙන්න හැරෙන්න එක ආධ්‍යාත්මයක් වෙනවා. මෙන්න මේ ඇහ කන දිව නාසය කය කියන මේ ටිකට ගොදුරු වෙන හැප්පෙන ගැටෙන ඉත්තෙන කුත්තන කුප්පන පෙළෙන තවන දේවල් වලට තමයි අපි පිටර රූප කියන්නේ. වෙන විදිහට කියනවා අපි මෙතෙක් කල සංසාරේ මේ ජීවිතය හම්බ කරපු ටික. ওই ටික තමයි දුක් කියන්නේ. අපි මේ තාක්කල් සංසාරේ හම්බ කරලා තියෙනවා හම්බ කරලා තියෙන තාක් දුක. ඉපදිලා තියෙනවා නම් ඉපදින තාක් දුක. නැති වෙන තාක් දුක. එනිසා මෙතනදී පුංචි අත්කතනය ගන්න පුළුවන් ඉස්සරහදී ලෝකේ තියෙන තාක් වූ අපිට සංස්කාර වෙන්නේ නැහැ. එයින් අපිට ගැටෙන, හැපෙන, කුප්පන, පෙළන, තවන කොටස පමණ අපිට සංස්කාර වෙන්නේ. යමක් සංස්කාර වුණා නම් සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා. ඒ නිසා ලෝකේ ඇතිතා කියම් රූප වලින් යම් ලේස මාත්‍රයක්. අපේ ඇහැට ගැටෙනවා වර්ණ රූප වශයෙන්, කනට ගැටෙනවා නම් සද්ද රූප වශයෙන්, නාසය කුප්පනවා නම් ගන්ධ වශයෙන්, දිව පිනවනවා නම් රස වශයෙන්, කයට පහසක් වෙනවා නම් පොට්ටබ්බේ වශයෙන් මේ සියල්ලටම සංස්කාර කියලා කියනවා මේ සියලු සංස්කාර ධර්මයේ අනිත්‍යයි දුක්ඛයි කියන එක අපි උදේ හන්දෑවේ කියන එක. ඒ නිසා මේ ගොදුරු වෙච්ච රූප ටිකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඒ නිසා යෝගාවචරයේ වශයෙන් අපි රූපය දෙකට බෙදන්න වෙනවා. ලෝකයේ භෞතික විද්‍යාඥයන් විසින් බාහිරාවර්තිය හොයාගෙන රූප. ඒ වාගේම ඒ රූප මැද ජීවත් වෙන අපේ මේ ඇහ කන දිව නාසය කය මන කියන චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ඝාන ප්‍රසාද, ජීවා ප්‍රසාද, කාය ප්‍රසාද කියන මේ ප්‍රසාද රූපයන්ට ගැටෙන ඉන්ද්‍රිය ගෝචර වෙන රූප. ඉන්ද්‍රිය ගෝචර රූප වලට සංස්කාර උනායි කියලා කියනවා. ඒ සංස්කාර දුකමයි, ඒ සංස්කාර අනිත්‍යමයි. එතකොට මේ දේ මේ විදිහට පොඩි කිරීමෙන් ප්‍රධාන දාර්ශනික වෙනස්කම් දෙකක් ඇති වෙනවා. එකක් තමයි රූප කියලා කියන්නේ රූපවන්ත ලස්සනයි කියන එක දුකක්, දෝමනස්යක් බවට පරිවර්තනය වෙනවා. ඒගොම මුළු ලෝකෙම භාවනා කරන්න ඕනේ භාවනා කරන්න ඕනේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රමාණය පමණයි කියලා වැඩ කොටයි අඩුවීමකුත් සිද්ධ මෙන්න මේක දන්න මිනිහට යෝගාවචරයි කියන්නේ. භ්‍රමචාරී කියලා කියන්නේ. භික්ෂුව කියලා කියන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මණයයි කියලා කියන්නේ ලෝකයේ තියෙන තාක් දේවල් මෙනෙහි කර කර භාවනා කරන්න ඕනෙත් නෑ. යම් දෙයක් අපි මෙතෙක් ඇහැට කනට නාසයට කොතුරු නම් මේ සියල්ලම සුද්ධ වශයෙන්ම සංස්කාර ඒ සියලු සියලු සංස්කාරය දුකයි සියලු සංකාරෝ පෙරලෙන සුළුයි. අනිත්‍යයි. මෙන්න මේ දර්ශනය දැකීම ඇත්තට ලෝකෙට හරීම විසයි. ලෝකේ කවදාකවත් කැමති නැහැ කෙනෙක් ඒ විදිහට රූපයාගේ ඇත්ත ඇති ඇතිෙන් දකින්න හෝ දකින්න කෙනෙක් දැක්කත් නොදකින්න පතන් නොදෝමකින් කියලා තමයි කියන්නේ. අපි ඉන්සයි නොදකින් නොපතන් නොදෝමකින් කියන ලෝකෙටත් නොදකින් නොපතන් නොදෝමකින් කියලා තොපට එපානම් එක වාරයක් අපා අපට දහස් වාරයකට තොපව එපා කියලා අපි අයින් වෙමුකෝ. අයින් වෙලා අඹුලුවාට ඇවිල්ලා ඔන්න භාවනා මධ්‍යස්ථාන තෙල ශාලාට තෙල වාඩුණයි කියන්නකෝ. දැන් ඊට පස්සේ අපි කොහොමද මේ විදියට වෙන් කරගත්තා වූ සංස්කාර රූප නැත්නම් ඉන්ද්‍රිය ගෝචර රූප නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපද රූපත් එක්ක භාවනා කරන්නේ. නැත්නම් ඒක අරමුණු කරලා ඒක හරහා ගිහිල්ලා රූපයන්ගේ විමුක්තිය ලබන්නේ. ඉතින් මේ සඳහා අපි ක්‍රම තුනක් කියනවා. පරියංක භාවනාව, සක්මන් භාවනාව, ඒ වගේම ඉදින්දා ජීවිතයේදී අපි සතිය පිටුනවා කියලා. එතෙන්දී අපි භාවනා කියන එක සතිය කියන වචනේ ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ දැන් මම මේ මෙතෙක් විස්තර කරපු ටික භාවනා කරන යෝගාවචරය මේ රූපයත් එක්ක මූණට මූණ දාලා ඉන්නේ කොහොමද? රූපයට මුලිච්ච වෙන්නේ කොහොමද? රූපයක් ආපాతගත වෙන්නේ කොහොමද? රූපයක් ආඝාතව ආපాతගත වුණා කියලා දැනගන්නේ කොහොමද? දැන ගැනීම සඳහා මෙහෙවන්න ඕන කොහොමද කියන ප්‍රශ්න ටිකට අපි වයි. මේ සඳහා චක්කුසෝත ගාහන ජීවා කාය කියන එක බුදුහාමුදුරුව පෙළගස්සලා තියෙන හේතුවක් ඇතුළයි. චක්කු ප්‍රසාදේ සහ චක්කුවට ඉදිරිපත් වෙන්නා වූ වර්ණ රූපය හුඟක්ම අපේ හිත මායා කරනවා. ගොඩාක්ම කෙලස් වගුරුවන්නේ දවසක් ඇතුළත චක්කු ප්‍රසාදේ. ඒ විතරක් නෙමෙයි චක්කු ප්‍රසාදේ අනිකුත් ප්‍රසාද රූප අභිබවල ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක නිසා හැම ඉන්ද්‍රියන්ටම උඩින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඇහැ තමයි අපි වටිනාම දෙයකට අපි කියන්නේ මගේ ඇහැ රකින්නවා වගේ කියලා. ඒ වගේම තමයි අපේ ජීවිතේ ඇහැ නැති වුණොත් ඒ ජීවිතෙන් ඇති වැඩන්නේ. ඒ තරමටම චක්කු ප්‍රසාදේ සහ වර්ණ රූප වලට අපි ගැති වෙලා තිනවා මේක හොඳටම දන්න මිනිහා තමයි මේ ලෝකේ මේ වෙළඳ ව්‍යාපාර සඳහා වෙළඳ ප්‍රචාර කරන ඇඩ්වර්ටයිස්මන්ට් කරන මිනිසයා. ඌ දන්නවා මිනිස්සයෝ කොච්චර ඥානවන්තයි කිව්වත් දක්ෂයි කිව්වත් රූප ටිකක් පෙන්නපු ගමන් පච වෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ටෙලිවිෂන් එකේ කරන්නේ රූප පෙන්නලා මිනිස්සු දැපෙන දමා ගන්න. පත්තරවල තියෙන හැම තැනම ඇඩ්වර්ටයිස්මන්ට් එකේ පෙන්නන්නේ එකමයි අර පලිප්පුව මාරු කරලා ආයෙ පෙන්නකොට ආයෙ කන. ඒ නිසා මේක හොඳටම දන්නේ ලෝකේ ඉන්න ප්‍රධානම කූට ජාවාරංකාරයෝ ඒ මේ න්‍යාය පත්‍ර හදන මිනිස්සු උන්ට අපි අද ධන ගාගෙන ධනෙන් කුරෙන් යන කතියක් තියෙන මනෝ මානව ප්‍රජාවම ධන ගාලා තියෙන්නේ මේ රූප පෙන්වන අයට. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි අදින්නේ ජනමාධ්‍ය යුගයක ইনফර්මේෂන් ටෙක්නොලොජි එකේ ඕකෙන් කරන්නේ උගත් කියන දක්ෂයි කියන හැම කෙනාම දන ගහලා ඉවරයි. මොකද මේ රූපෙට වශී වෙන්න නිසා සාරුවචනහන්සේ රූපෙන් පටන් ගන්න ඉපයි කියන්නේ. මොකද ඒක කරන්න බෑ. ඊටාත්ම දක්ෂ සාදා මේ ආධ්‍යාත්මික වූ ධාර්මික වූ මනසකට ඇර මේ රූපෙට අපි අහුවෙන හැටි දන්නේ නෑ. ඒ නිසා ඒක ආධුනිකයට දෙකේ හොඩිය පන්ති ඉගෙන ගන්න කට්ටියට ඒක දෙන්නේ නැහැ. සද්දේ ඊට පස්සේ ගඳ ඊට පස්සේ රස අපෙලට පෙළ ගැහිලා තියෙන කාය ප්‍රසාදය තමයි අල්ලන්න ලේසි. ඒක අභිධර්ම පිටකේ සඳහන් කරලා තියෙනවා කාය ප්‍රසාදයේ ඇති වෙන ස්පර්ශය කිනීරයක් උඩ පුළුන් කැල්ලක් තියලා ඒකට කුළු ගෙඩියකින් ගහනකොට අර පුළුන් කැල්ල කිසිම බාධාවක් නැතුව කිනීරේ ගිලා කුළු ගෙඩිය වදිනා වගේ කාය ප්‍රසාදයට හම්බෙන ස්පර්ශය හරීම ඉත්තන කුප්පන රූපන ඝටන තවන පෙළන ආබාධ පිනිස පින ගතිය වෙයි. මේ නිසා කායනුපස්සනාව ඉස්සරහින් තියෙනවා රූප ධර්ම රූප කර්මත්තාන ඉස්සරහින් තියෙනවා. ඒ නිසා මේ උපදේශය අපි වාඩි වෙනකොට දෙන්නේ වාඩි වෙලා ඇහෙන් රූප පෙනීම తాවකාලිකව නැතර කිරීමක් වශයෙන් ඇස් දෙක වහගන්නයි කියලා. කනට ශබ්ද නොයනා තැනකට එන්න කියනවා. නමුත් භාග්‍යයකට වගේ භාවනා මධ්‍යස්ථාන වලටත් කතා කරන්න එනවා. ඇවිල්ලා කුසු කුසු කුසු ගාලා ඒත් කතා කරනවා. ඉතින් අපිට ඒකට කරන්න දෙයක් නැහැ මොකද ඇත් දෙක වහනා වගේ කන් වහන්න පුළුවන් සතෙක් මේ ලෝකේ නැහැ. ඒකයි මේ බැගෑ වෙන්නේ අඬන්නේ අනේ භාවනා කරන මධ්‍යස්ථානටත් ඇවිල්ලා අඩු ගානේ කතා නොකර අපි ඒකට සහයෝගය දෙමු කියලා අපි නැවතත් ඒක දීලා හිටිනවා. හරියෝ තුන්නී භාවෝ කියලා බුදුජානක සඳහන් කරලා තියෙනවා. ධම්මීවා කතා හරියවා තුන්නී භාවකය. ඒ මොකද මේ සද්දය ප්‍රථම ධානයේටත් පතම ඥානස ධද්දෝ කාණ්ඨකෝ කියලා තියෙනවා කන හූරන්න වගේ කියලා තියෙන ධානයෙන් කඩනවා හිත. ඉතින් එතෙන්ට කිය නැති කෙනෙක් ගැන ආන්න දෙයක් නෑ. ඉතින් ඒ නිසා අපි ශබ්ද නැති තැනකට එනවා. ඊට පස්සේ ගන්ධ රස බලන්න එපයි කියන. ඊට පස්සේ කයට හිත යොදමු. ඒ කයේ හිත යොදන කොටත් හිතලා කරන මොනවත් නැහැ. චේතනා නැහැ, මානසිකාර නැහැ. කය උභහක් තැම්පත් කරා වගේ පිරමීඩයක් වගේ හේම චේතනාපූර්වක නැතුව අචේතනික මස් ගොඩක්, පස් ගොඩක් වගේ තියන්න කියන. ඉතින් ඒ සඳහා කියන හොඳට පట్టල වාඩි වෙලා කය හොඳට සමබර කරගෙන ලිහිච්ච සෑහළු ස්වරූපෙන් තියාගෙන කයට හිත යොදලා බලනින්න කියලා. ඔන්න එතකොට කයට ඇති වෙන ඉද්දෙන ගති, කුප්පන ගති, තවන ගති, සලන ගති, පොළන ගති, ආබාධ කරන ගති, ගැටෙන ගති තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපි ඉන්නවා කියලා කියන සඳහන් කරන්නේ. ඉඳගෙන ඉන්නව නැත්නම් ඉන්නවා. මේක දිගේම ඉන්නකොට හිතට පැති දෙකක් තියෙනවා අර වහපු ඇස් කන් නාසා දිවවල් දිගේ පරණ අතීත මතක ගෙනල්ලා එහෙම නැත්නම් මෙතන ඉඳගෙන වෙන දෙයක් ගැන කල්පනා කරලා වෙන මොහොතක් ගැන කතා කරලා වෙන එක්කෙනෙක් ගැන හිතලා හිත නන්නත්තර බාහිරවර්ති වෙන්න පුළුවන්. නැත්නම් අර ඉඳගෙන ඉන්න ඉරියව්වේ සැප ඉරියව්වේ පහසුව දැනගෙන ඇතුළට හැරෙන්න පුළුවන්. ඔය දෙක යෝගාවචර ඉතාම සැලකිල්ලෙන් දැනගන්න ඕනේ මගේ හිත දැන් කැලෙන් ගෙනාවු කුළුමී හරකෙක් වාගේ කඩාගෙන ආය කැලේ වදින්න දඟලනවාද බිනින් හිටපු කුරුල්ලෙක් කෙනලා කූඩුවකට දැම්මා වාගේ එක පුළුවන් තරම් පිටත යන්න හදනවද නැත්නම් ඇතුළතට එන්න හදනවද කියලා මේ දෙක අපේ පාලනේ නෙවෙයි ඉතින් මේ නිසා හුඟ දෙනේ භාවනා කරන්න කැමතිත් නැහැ. මොකද හිත එකතෙන් වෙන්නේ නැහැ කියලා. මේක ඉතින් තටමලාවත්, පතලාවත්, කායගත ආශිර්වාදයෙන් කරන්න බෑ. දහස්වර කරලා එහෙම එන අවස්ථාවක් අරගන්න ඕනේ. ඒ දහස්වර වැටෙන්නේ ඉඳී තියෙනවා. වර්ධින්න ඉඳී තියෙනවා. බාහිර ආවර්ති වෙන්නේ. අපි මේ ධර්ම දේශනා විදිහට පවත්වාගෙන යන හිතමු හිත ඇතුළට නමුණයි කියලා. හිත ඉන්නා බව දන්නවයි කියලා ඉඳගෙන ඉන්න බව දන්නවයි කියලා ආන්නේ වෙලාවේදී ඉන්න බව දැනෙන්නේ මේ ඉද්දෙන ගති, කුප්පන ගති, කම්පන ගති, චංචල ගති, සැලෙන ගති අනුව තමයි. මේ ඉඳගෙන ඉන්න බර දැනෙනවා. හේත උලන් වදිනවා දැනෙනවා. මොනවා හරි දැනෙනවනම් ඒ රූප දෙකක් අතර ගැටුමක් ඇතර තියෙනවා. රූපණ ගතිය. මේකට කටුකුරුන්දී අපේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඉද්දෙන ගතිය කියලා. තුවාලයක් වනමුක පෑදුවාට පස්සේ ඒක ළඟින් යනකොටත් ඇඟ රිදෙනවා ඒ ඉද්දෙන ගතියට. සුවාරී ඉදෙනවා කියලා. මෙන්න මේක තමයි කාය ප්‍රසාදය දැනෙන්නේ. මෙහෙම ඉන්නකොට ඇතුළට නැවෙනවා නම් පමණක් ඒ යෝගාවචරයාට හුස්ම ගන්න එක වැටහෙන්න ඉඩ තියෙනවා. බාහිරවත් නම් එන්නෙම නෑ. මොකද බාහිර දේවල් බොහොම ගොරෝසුයි. කයේ ඉන්නා බව, ඉඳගෙන ඉන්න බව, පැවැත්ම ටිකක් මැදියත්තයි. ඊටත් වැඩිය සියුම් හුස්ම රැල්ල. යම් විදියකට අපි හිතමු දැන් ඔන්න අපේ සංසාර ගමනේ ලොකු හැබෑ වෙනසක් වෙලා අපිට හුස්ම වැටුණයි කියලා. වැටෙන්නේ නැති අතොත් ඉන්න බව දැනගෙනයි මම මේ කතා කරන්නේ. වැටුණා නම් අන්න ඒ හුස්මේ ඊද්දෙන ගතිය, කුප්පන ගතිය, තවන ගතිය, දවන ගතිය එහෙම නැත්නම් රූපණ ගතිය තමයි යොන්න අපි භාවනාවේ අරමුණු වෙන්නේ. රූපය කියලා හුස්ම රැල්ල ඇවිල්ලා මේ අපිව පුම්බනවා, හකුලනවා, කම්පන චංචල කරනවා, ඇතිල් වෙනවා සීතල වෙනවා උණුසුම් වෙනවා දිගට පිරිමැදෙනවා කෙටියට පිරිමැදෙනවා කියන දේවල් තමයි රූප ධර්මයේ අවබෝධ කරන ලක්ෂණ. ඉතින් මේක ඉස්සල්ලාම අපි හිතමු මේ පුද්ගලයාට ඉච්ඡර ගැඹුරට පේන්නේ නිකන් උඩුකයේ පිම්බීම හැකිලිම හෝ උඩුකයේ ක්‍රියාකාරකමක් විදිහට පේන කෙනෙක් චංචල කියලා මේකට කියනවා. එහෙමනම් අපි මොකද කරන්නේ අර කයේ තිබුණ එකට වැඩිය සිව් වෙච්ච එකක් තමයි මේ උඩුකයේ පමනක් වෙන වෙන්නේ හුස්ම අන්නේ හුස්මට හිත යොදලා හිමීට යටිකය අමතක කළා දාන්න. යටිකයට යන්න ආරයි. මෙහෙම ඉන්නකොට අපි හිතමු මෙයාගේ හිත තවදුරටත් සතියට නැඹුරුව නම් පෙර කර පිං ඇත්තේ වීනම් ප්‍රඥා ශක්තිය ඇත්තේ වීනම් ඒ උඩුකය ප්‍රදේශය තුල වැඩියෙන්ම ඉද්දෙන තැන, කුප්පන තැන, ගැටෙන තැන, වදින තැන, පොළන තැන, තවන තැන වැටෙන්න ඉඩ තියෙනවා. ඒකේ හුඟාක් වෙලාවට ඉතින් අපි ආනාපාන සතිය ගැන කතා කරනකොට නාසිකාග්‍රය හෝ උඩුතොලේ කියලා කියනවා නාසිකාග්‍රයේ උත්තරොට්ටේ කියලා තමයි යෝක අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ. චාපෙලක ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ලියනකොට කිව්වා නාස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල පීරාගෙන එළියට යනවා. නාස්පුඩු පුරවාගෙන පීරාගෙන ඇතුළට එනවා. අන්නේ පීරෙන තද කරන පුරවාගෙන යන ගති තමයි මෙතන ඉද්දෙනවා කුප්පනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් අපිට පුළුවන් වුණොත් අර උඩුකයේ සිටින මේ වැඩේ හරියට තිතට පුංචි කළ නාසිකාග්‍රේ දකින්න නැත්නම් උඩුතොලේ දකින්න ඒක මම කියන ආනාපාන සතිය අන්තිමම ඉහළම එකලස තමයි. ඊ타ත්ම සූක්ෂමම පෙළගස්ම තමයි. මේක උනේ නෑ කියලා කනගාටු වෙන්න එපා. උනොත් ලොකු සතුටක් කියලා හිතා ගන්න. උනොත් මේ සංසාරේ මොකද්දෝ වෙනසක් වෙන්න හදන චිත්තක්ෂණයක්. නැත්තම් එළඹ සිටි චිත්තක්ෂණයක්. ක්ෂණ සම්පත්තියක්. ඉතින් එතෙන්දි කොහොමද මේක වැටුණයි කියලා දැනගන්නේ? ඒ නාසිකාග්‍රේ දැනෙන මේ ඉද්දෙන ගතිය. මේ තවන ගතිය, මේ පෙළන ගතිය, මේ ගැටෙන ගතිය, මේ ආබාධ කරන ගතිය, මේ දෝමනස්සේ පිණිසු පීඨන ගතිය. මේකට කියනවා රූප සංඥාව කියලා. රූපයේ පටිඝ සංඥාව කියලා. හැප්පෙන ගති පටිගය කියලා කියන සාමාන්‍යයෙන් නම් ද්වේෂයට මෙතන කියන රූපේ ඇවිල්ලා හැප්පෙන ගතිය පටිග සංඥාව කියලා. ඉතින් යෝගාවචරයා තමන්ගේ සියලු ලෝකේ අමතක කරලා යටිකයත් අමතක කරලා උඩුකයත් අමතක කරලා හරියටම ඒ නාසිකාග්‍රෙම හිත තියාගෙන ඒ හැප්පෙන වදින තෙරපෙන පිම්බෙන සීතල උණුසුම් දිග කෙටි ගති ඒකටම ඇහක් පිට ඇහක් තියාගෙන චීන කන්නඩි අධ්‍යාන බලනවා වාගේ බලන හිටියෝ බැලුවොත් පේන්නේ මොකද්ද? මේ හතර මහා දූත බුදූත භූත ලක්ෂණ මේ ඉද්දෙන ගතිය පිරිමැදෙන ගතිය ගැටෙන ගතිය රූපන ගතිය පොළන ගතිය තවන ගතිය තමයි. ඉතින් මේක හරි අමාරුයි. දැන් අපි දවස් 3ක් ගිහලා තමයි අද මෙතෙන්ට එන්න හැදුවේ. මං ඊයේ කියපු විදිහට අවුරුදු 10 15 භාවනා කරපු ඇත්තෝ දන්නවා භාවනා කළා මොකද්ද බලන්න ඕන කියලා දන්නෙත් නැහැ බලපොදේ කියන්න තේරෙන්නෙත් නැහැ. මොකද්ද කරන භාවනා කියලා ආපුවම බොහෝම අමාරුවෙන් තමයි මේ භාවනා වැටකලයිස්තු කියලා තමයි කියන්නේ ආනාපාන කර්මය කියන්නේ. හොඳ ආනාපාන කරනවා කියලා මොකද කියන්නේ කම හිත තැම්පත් වෙනවා සත්‍ය නැහැ යනවා. කවදාකවත් මේ කාරණාව කියෙවෙන්නේ නැහැ නෑ නෑ කියන හරියක් කියන්නේ ඊට අදාළ අහල පහල යන දේවල්. නන්නත්තර දේවල්. කවදාකවත් හුස්මක් ගන්නකොට මෙන්න මෙහෙමයි මගේ නාසයේ ඉද්දෙන ගතිය මට වැටෙන්නේ. ගැටෙන ගතිය වැටෙන්නේ, පිරිමැදින ගතිය කියලා ඒක නොකියුවයි කියන එක යෝගාවචරගේ දුර්ලභමක් නෙවෙයි. කවම කවදාකවත් අපිට ස්වභාවයෙන් සම්‍යක් දෘෂ්ටි පහළ වෙන්නේ නැහැ. ඒකට අනිවාර්යම ගුරුවරයෙක් ඇඟිල්ල ඇනලා පෙන්වන්න ඕනේ. භාවනා කරනකොට භාවනා හරියයි කියලා කියන්නේ සතිය පිහිටියයි කියලා කියන්නේ අරමුණට මූණට මූණ දැම්මයි කියලා කියන්නේ මුලිච්චුණයි කියලා කියන්නේ රූප ධර්ම අඳුනාගත්තයි කියලා කියන්නේ මේ රූප ධර්මයාගේ ඇති ඉද්දෙන කුප්පන ගති දැන ගැනීම තමයි. මේක දැනගත්තා නම් නිවන් දැක්කා වගේ කියලා හිතා ගන්න. හැබැයි මම පොඩි සමා මේ පාපෝච්චාරණයක් කරනවා මම මේ කතා කරන්නේ විපස්සනා යෝගාවචරය ගැන. සමත යෝගාවචරයට මෙච්චර විස්තර අවශ්‍ය නැහැ. හුස්ම යන්නේ බව දැනගත්තත් ඇති. විපස්සනා යෝගාවචරයට හුස්මේ තියෙන මේ හුලන් දැල්ල එහෙම යන ගතියත් හැපෙන තැනත් හැපෙන තැන තියෙන මේ ඉද්දෙන කුප්පන චංචල කම්පන ගති වැටෙනවා. එතකොට එයා ලකුණු තුනක් ලබනවා. සමථ යෝගාවචරයට වැටෙන්නේ හුලන් දැල්ල විතරයි. කොතනද වදින්නේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙනස කියන එක කවදාකවත් වැටහෙන්නේ නැහැ. ඒ වුණාට ඒක සමතේට බාධාවකුත් නැහැ. ඒ සමතේට ඇති. නමුත් විපස්සනාට යනකොට එතකින් යෝගාවචර නතර වෙන්නේ හුස්ම යනින් බව දැනගත්තට නතර වෙන්නේ කොතනද ඒක වදින්නේ කියලා පුළුවන් තරම් සාංශුද්ධයෙන් බලන්න හදනවා බැලුවට පස්සේ ඒකේ මොකද්ද ලක්ෂණේ මේ වදින බව ඉද්දෙන ගතිය ඒ ගැටෙන ගතිය ඒකේ තියෙන කුපිත වෙන ගතිය ඒකේ තවන පොළන ගතිය මොකද්ද කියලා දැන ගැනීම සඳහා ගුරුවරු දෙන ඉතාමත්ම දක්ෂම අභියෝගය තමයි ඇතුළු වෙන ගැටීම සහ පිට වෙන ගැටීම වෙන් කළ දකින්නේ කියන එක මේකෙන් තමයි යෝගාවචරය අවසාන මෙහෙයුමට එල්ලෙට යොමු කරන්නේ උපදේශ මාර්ගය. එතකොට යෝගාවචරයට අනිවාර්යයෙන්ම බලන්න සිද්ධ වෙනවා ඇක්චුලින හුස්මේ පෞද්ගලික පච්චන්ත සලක්ෂණය මෙහෙමයි පිටින හුස්මේ අච්ඡන්ත පච්චන්ත සලක්ෂණය මෙහෙමයි. මේකට ස්වභාව ලක්ෂණ කියලා කියනවා. ඒකයි මම කිව්වේ මෙන්න මේ තරමටම කැඳේ ගල බේරුවා වගේ සාංශුද්ධින් එක හුස්මක් දැක්කත් මං කියන එක සංසාරයට වෙච්ච වෙනසක් කියලා. මේකට කියන හැබෑ වෙනසක් කියලා. එක දවසක් ඒ මීටිකට ආපු මේ වෙලාවට වගේ මීටිකට එනවා සාමාන්‍යයෙන් දාන දින කණ්ඩායම ආන්න. ඉතින් කවුරක්වත් නැහැ භාවනා කරපු අය. ඉතින් මම කොහොම හරි බලනවා ඒගොල්ලෝ යොමු කරවලා මේ දාන තුන අවුරුදු 45ක් කියලා අයිතිවාසිකම කියන. මම ඒකෙන් අවුරුදු 20 ගානක දානේ කාලක් තියෙනවා. මේ මම කියනවා ඕගොල්ලෝ අපිට දීලා ගියාට අපේ මොනවත් ගෙනියලා නැහැ. අද මොනව හරි ගෙනියන්න බලන්න කියලා. ඉතින් ඒගොල්ලෝ වටපිට බලනවා සමම්පිච්ච මලක් දෙයිද නැත්නම් මොනව හරි හොයලා දෙයිද කියලා ගෙනියන්න. ඉතින් මම අහනවා ඒ නිසා දෙන්න තියෙන මෙච්චර මේ භාවනාව ගැන. ඉතින් කවුරක්වත් කැමතිත් නැහැ. අර දවල් රැතිසේ නිදි මරාණල පිටියට හේట్లా ඉනකොට ඔයලාට නිින්ද යන වෙලාව. ඉතින් මම කියන්නේ ඉන්න කෙනෙකුටම කතා කරන්න හරිනවා. මෙතන කවුරු හරි ඉඳලා භාවනා කරපුවා. කිසිම පිරිමියෙක් කවදාකවත් අත උසන්නේ මොකද භාවනා කරන්නේ නැහැ. කාන්තාවක් ඔය අච්චම කෙනෙක් හරි අවතෝසලා කියනවනේ හඳුනේ පොය දවසට ගියාම අපි ටිකක් භාවනා කරනවා. ඉතින් මොකද්ද භාවනාව කියලා අහලා නිකන් හරියට පොඩි දරුවෙක් කතා කරන් ඉගෙන ගන්නවා වගේ උගන්වනවා වගේ කතා කරපුවා ඒක අම්මා කෙනෙක් කිව්වා මම ආනාපාන සතිය භාවනා කරගෙන ඉඳලා යන්තම් දන්නේ කිව්වා මොනවක්වත් දන්නේ නැහැ පොඩ්ඩයි දන්නේ මොකද්ද කියලා දුන්නේ ඒ හාමුදුරුවෝ කිව්වලු මලක් කිබින තරමටවත් දවසකට එක හුස්මක් සිහියෙන් ගන්නයි කියලා මට ඇත්තටම පුදුම සතුටක් ඇතුණයි අම්මා කියපු ක්‍රමයට. මං කිව්වා අපි ජීවිතේ හුස්ම 13 කෝටියක් විතර අපිට හමු වෙනවා අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහට. එක හුස්මක්වත් අපි අඳුරන්නේ නැහැ. එක හුස්මකවත් රූප ධර්මයට මුණ දීලා නැහැ අපි. අපි කී කෝටියක් හුස්ම ගන්න තියෙනවා කියලා දන්නෙත් නැහැ. තව කී කෝටියක් තියෙනවද දන්නෙත් නැහැ. මරණ මොහොතේ අන්තිම හුස්මට තමයි අපි ගණන් දෙනු වෙරන්නේ. එතෙන්ද ගියාම නම් අඬා වැටෙනවා අනේ තව හුස්ම හතරක් පහක් එන්න රට පුතා පිටරට ඉන්නේ පුතා එනකම් පොඩ්ඩක් මැරෙන්න නැතුව ඉන්න කියලා. ඒ නැත්තම් ණයක් ගන්න තියෙනවා ණය ගෙවා ගන්න තියෙනකම් මැරෙන්න නැතුව ඉන්න කියලා. මාහරයාගේ ණය කිසිම ගන්න දෙනවා මැරෙනවනම් මැරෙන. මාහරයා විතරයි මේ ලෝකේ ඉන්නේ එකම ප්‍රජාතන්ත්‍රවාදී මිනිහා කිව්වොත් කරනවාමයි. අනිත් ඕන කෙනෙකුට පගාවක් දීලා නැත්තම් කලින් ගනුදෙනු කරලා පස්සට දාගන්න පුළුවන්. මාහරයාත් එක මොකක්වත් නැහැ. නමුත් එතෙන්ට කනගාටු වෙන්න වෙනවා අපි මෙච්චර කෝටි ගණන් හුස්ම ගත්තට එක හුස්මකවත් මේ පටවියාපෝ තේජෝ වායෝ හතර ගුණයට මුණ දීලා නැහැ මේ ඉද්දෙන ගතිය දැකලා නැහැ. කුප්පන ගතිය දැකලා නැහැ. පිරිමැදින ගතිය දැකලා නැහැ. පොළන ගතිය දැකලා නැහැ. තවන ගතිය දැකලා නැහැ. ඔක්කොම මැරෙනවා. කිසිම කෙනෙකුට අත උස්සලා කියන්න බෑ නෑ මම මැරෙන්නේ නෑ කිය. ඉතින් සබුදුහාමුදුර සඳහන් කරන්නේ මරණ මොහොත පොඩ්ඩක් ඉස්සරහට අරගෙන ඒ වෙලාවේ තියෙන ගොරොත්ය අදිනවයි කියලානේ කියන්නේ මල පණ අදිනවයි කියලා කියන්නේ. අන්නේ වෙලාවේදී හුස්මක් නම් එකක් එකක් පාස තේරෙනවා. මොකද ඒකෙන් වැඩි හමාර වෙන්නේ. ආන්නේ වගේ දවසකට එක හුස්මක් මේ ගන්නකොට මට වැටෙන්නේ මෙහෙමයි පිට කරනකොට වැටෙන්නේ මෙහෙමයි කියලා මේ ඉද්දෙන කුප්පෙන ගති දැකීම තමයි රූපංච පජානාති කියලා කියන්නේ. දැන් මෙතන මේ සිතාම සීමිත අර්ථයකින් කාය ප්‍රසාදයට වැටෙන රූපයතාවේ පට වායෝ පොට්ටබ්බ ධාතුව විතරයි මේ අල්ලන්නේ. මම නැවතත් කියනවා ඒ රූපයන්ගේ කාය ප්‍රසාදයට හැප්පෙන නාසිකාග්‍රේ කියලා කියන්නේ කාය ප්‍රසාදේ කොටසක් නේ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ඔය හිතෙන කුප්පන රූපන චංචල කම්පන ගති කියලා කියන්නේ. මේකේ තේජෝ ධාතුවක් තියෙනවා. ආපෝ ධාතුවක් තියෙනවා. පඨවි ධාතුවක් තියෙනවා. අන්නේ සියල්ල දැක ගන්න සුළුව ඊගාවෙන හුස්මටත් ඊටාත්ම සාතර බලන් හිටියොත් අපි කියනවා මේ චිත්තක්ෂණේ සති ඊගා චිත්තක්ෂණයට ගෙනිච්චයි. මේ සමාධිය ඊගාව සමාධියටත් ඝන බල උණයි කියන. අඛණ්ඩව භාවනා කියයි කියන. ඉතින් මේ බණ ඇහුවට පස්සේ ඕන කෙනෙකුට හිතෙනවා අනේ මේක අවසරේ භාවනා කරනවා නම් හරියට මේක බලනවායි කියලා කුසල ඡන්දයක් පහළ වෙනවා. ඒක ස්වභාවිකයි. නමුත් මේ යෝගාවචර සිත් වෙන අභියෝගය තමයි ඒ ආකාරයෙන් මේ එක හුස්මකට ඇති කරගත්තා වූ මේ එලඹ සිටි ගතිය. මූණට මූණ දාන ගතිය. රූප ධර්මයට බෝණ දෙන ගති ඊගාව චිත්තක්ෂණයට ගෙනියන්නේ කොහොමද කියන්නේ. ඒ තරමටම අපේ හිත චපලයි. ඒ තරමටම අපේ හිතේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ওই කොච්චර හැදියාවක් තියෙනවා කිව්වත් කොච්චර සාන්තුවරු වුණත් අපේ හිත කිසිම දවසක වග වෙන්නේ නැහැ. ඒ නිසා අපි හරි අසරණයි. අපි හරි අනාතයි. අපිට කිසිම හවුවරණක් නැහැ. යෝගාවචරය විතර ඒක දන්න කෙනෙක් මුළු ලෝකෙමත් නැහැ. නිසා යෝගාවචරයකට බය වෙන්නේ නැතුව ඊගාචිත්තක්ෂණ උත්සාහ කරනවා. ආ මේ හැප්පින කම්පන චංචල ගති මට ඊගාට මතුවෙන ප්‍රස්වාසය, ඊගාට මතුවෙන ආස්වාසය, ඊගාට මතුවෙන ප්‍රස්වාසය කියලා බලන්න පුළුවන්. බලන්න ඕන. ඒකයි මගේ යෝගාවචරක මේකටයි මම මේ සිල් ගත්තේ. ඒකටයි මම සංසාරේ දන් දුන්නේ. ඒකටයි මට මේ සංසාරේ බුද්ධ ශාසනයක් ඉදිරිපත් වුනේ. සංසාරේ මනුස්සාත්ම භාවයක් ලැබුණේ. මේ ක්ෂණ සම්පත්තිය හරියි මේ කල්යාණ මිත්‍රය හම්බුනේ මේ බණ ඇහුනේ මේ ලෝකේ ඕනනම් මේකට මේලා පැවිද්දක් තියෙන්නේ කියලා ඒ චිත්තක්ෂණය ඇත්තටම මුළු සංසාරේ පුරා අපි කරගෙන ආපු මේ කෙලෙස් මෝහ පටල කපල අපිට අඩිය දකින්න පුළුවන් චිත්තක්ෂණයක් ආපේ. මේක ඊගාව චිත්තක්ෂණයට පැවැත්වීම සඳහා අපි යා බාල්දු වෙන්න ඕනේ, බැගෑ වෙන්න ඕනේ, යාප්පු වෙන්න ඕනේ, අඬා වැටෙන්න ඕනේ. මේකට තමයි ආධ්‍යාත්මික පිටකොන්ද කියලා කියන්නේ. අපි තව ඩිංගිත්තක් ඉස්සරහට අපි මේ මේම කළා මේ යෝගාවචර හුස්ම රැලි කීපයක් තප්පර කීපයක් විනාඩි කීපයක් මූණට මූණ දාලා හුස්ම තියාගෙන ඉන්න පුළුවන් තත්ත්වයට ආවයි කියලා අම්මප්ප වඳින්න වටිනවා එහෙම යෝගාවචර. මොකද ඒක ලේසි වැඩක් නෙමෙයි. දුවන ආශ්‍රේකුට අලුපෝල් ගෙඩියක් තිබ්බා වගේ කෙලින් හිටවපු ඉදිකට්ටකට අබහුරක් වක් කරනකොට අබෑටයක් ඉදිකට්ට උඩ හිටියා වගේ. වැඩක් තමයි මේ චිත්තක්ෂණේ චිත්තක්ෂණයට සතිය පවතිනවා කියන්නේ. නමුත් මේ පිරිස වාසනාවන්තයි. පිරිස බොහෝ දෙනෙක් එහෙම ආනාපානේ හිර කරගෙන මුණට මුණ දාලා මුලිච්ච කරගෙන ඉන්න පුළුවන්. අන්න එතකොට රූපංච සමුදයන්ච රූප සමුදයන්ච පජානාති. මේ රූපය මේ රූපණ ගතිය මේ කුප්පණ ගතිය මේ ගැටෙන ගතිය මේ පොළන ගතිය මේ තවන ගතිය කොහෙන්ද ආවේ මේකේ මුල කොහෙද කියලා දැක ගන්න. මේකට පිළිගන්න වෙනවා මෙන්න මෙහෙම සත්‍යයක්. ඒ මොකද්ද? අපිට මේ රූපණ ගති, කුප්පණ ගති, චලන ගති, සරණ ගති, ගැටෙන ගති දැනෙන්නේ කොහොඳටම මේරුවාට පස්සේ තමයි. යම් කිසි මට්ටමකට එහා ගියාට පස්සේ තමයි අපේ සත්‍ය ටික උදුරන්නේ අපේ සත්‍ය දුර්වල නිසා. අපේ ඉඳුරන් ප්‍රණීත නැති නිසා. නමුත් ලෑස්ති වෙලා ගියොත් සූදානමින් ගියොත් එච්චරම ගොරෝසු වෙන්නේ ඉස්සලා චිත්තක්ෂණය අල්ලගන්න පුළුවන් වෙයි කියන අදහස තමයි මේ යෝනිසෝමනස්කාර කියනකින් ਸਰවඥාංශේ පෙන්නන. දැන් රූපණ කුප්පණ ගති මෙච්චර කාඩ පස්සේ තමයි අපිට තේරෙන තරම්ම පිට ගොරෝසු නිසා. අපි එකට සූදානම්ම ගියොත් දැන් මේ සතිය ගැන මම මේ කතා කරන්නේ. සතියෙන් එන්න තියෙන හුස්මට සූදානම බලන්න හිටියොත් මේ හුස්ම අහසෙන් එන එකක්වත් ගහෙන් ගෙඩියෙන්නව එකක්වත් නෙවෙයි මේ ලාවට තිබිලා ගොරෝසු වෙනවා ගොරෝසු වෙන තැනින් එහාට සංස්කාර වෙනවා ඊට ඉස්සෙල්ලත් තිබිලා තියෙනවා ආන්නේ සියුම් தત્ත්වය දැකීමන තමයි රූපයාගේ හටගන්ම බලනවා කියලා කියන්නේ නිදර්ශනයක් වශයෙන් කියනනම් අපි වෙසක් දවස්වල තොරන් බලන්න යනකොට ඈත ඉඳලා අපට තොරණේ පේන්නේ උඩම තියෙන බුදුහාමුදුරන්ගේ රූපේ සහ සිරස්සත තමයි. ඒක විශාල විචිත්‍ර මේ බුදු රැස් වීදන රස්මාලාවල් වලින් හදනවා. එචා අපි දකින්නේ බුදු මේ තොරණේ උඩම දැල්ල තමයි කුඩුම්බිය තමයි. ඒක දිහා බලන අන්නත්තන් තොරණක් පෙන්වන්න මෙතන මේ මිනිස්සු වට වෙලා ඉන්නවා කියලා බලාන තොරණ දිහා බලනකොට තොරණේ ජාතකයේ පේන්න අඩියම බලනවා. මේ අසවල් ජාතකයේ තමයි මේ විස්තර වෙන්නේ කියලා තොරණේ ජාතකයේ ලියලා තියෙන අඩියමයි. ඒ නිසා පළවෙනි දක්ම අපිට හම්බෙන්නේ තොරණේ කුඩුම්බිය තමයි. ඒක දිගේ බලාන පල්ලයට පල්ලයට යනකොට ওই විදුලි බුබුළු වැඩ කරන ප්‍රමාණය අඩුයි. නමුත් නම මොකද්ද මේ තොරණ හදලා තියෙන මොන ජාතකයේද කියලා හදාගන්න නම් තොරණ දිහා තුන්වත සැරය බලනකොට අනිවාර්යයෙන්ම මේ ජාතකයේ තියෙන වගේ තමයි හුස්මේ ජාතකයේ තේරෙන්න එක හුස්මකින් බෑ. එනේන හුස්ම දිහා බලානිට ඉඳලා මේක මේ සියුම් තත්ත්වක ඉඳලා ගොරෝසු වෙනවා ගොරෝසු වෙච්චාම පමණක් පේන්නේ හිත පුහුණුම අධිකම නිසා ඉන්දිය ධර්ම ප්‍රණිත නැති නිසා මම සූදානම්ම ගියොත් මේක මතුවේ නැටි ඉසෝසවන හැටි නැගෙන හැටි දකන හිටියොත් මේ හුස්මේ ජාතකේ ඒ හුස්ම කොතනින් පටන් ගන්න කොතෙන් යන එකක්ද කියලා දැක ගන්න එක තමයි රූපයගේ සමුදේ දැකගත්තයි කියලා කියන්නේ. ඉතින් ඒක තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ මේකේ හටගන්න. කොහොම ඉඳලාද මේක මෙතෙන් ආවේ කියලා දැක ගන්න එක. ආනේක දැක ගන්න නම් හිතන්න කොච්චරක්නම් අරමුණ යාලු කරගන්න වේද ආද කරගන්න වේද නැවත නැවතත් මේ අරමුණ මට ඉස්සරහට පේනවා මම හිත මේක කැඩෙන්නේ නැහැ කියලා විශ්වාසයක් ඇති වෙන්න වේද එන එන අරමුණ දිහා බල්ල එක එනවා තා සමග දකින්නට මේක තමයි අප්‍රමාදේ කියන වචනේ නියම වචනාර්ථය ප්‍රමාද වුණොත් ගොරෝසු එක දකින්න වෙන්නේ අප්‍රමාදී වුණොත් සියුම් තත්වයේ ඉඳලා ගොරෝසු වෙන තත්වයේ දක්වා වෙනස දැක ගන්න පුළුවන් මේක විනෝදාංශයක් කරගත්තොත් මේක භාවනායේ තියෙන අති සූක්ෂම මෙහෙයුම කඹේ ඇවිදිල්ල මේකයි කියලා පීතාරද්දිගේ අතඇදගෙන යනවා වගේ දක්ෂතාවයේ මෙහෙමයි කියලා එන එන හුස්මට සූදානම්ම ගිහිල්ලා ආරම්භය දකින්න පටන් ගන්නවා නම් එක හුස්මක ලා තැන ඉඳලා ගොරෝසු තැන දක්වා පැතිරෙන පැතිරිල්ල. කවදාකවත් දැකපු නැති තාලට යෝගාවචරයට දැක ගන්න පුළුවන්. ඒකට පේනවටත් වඩා හුඟක් වෙලාවට මේ මම මෙහෙම කියන්න නැවතත් එක හුස්මක ලාතන අල්ලගෙන එතනින්ලා ගොරෝසු තන දක්වා කිදෙන රුප්පන කුප්පන ගති දක්වා යන හැටි දැක ගන්න එක හුස්මෙන් හුස්මට පේනවට වැඩිය යෝගාවචරයට පේන්නේ හුස්ම දිහා බලාන ඉnde ඉnde ඉnde සියුම් වෙන ගතිය තමයි පේන්නේ මුළු හුස්මම සියුම් වෙනා වගේ පේන්නේ වෙන්නේ මොකද්ද හුස්මේ වෙනදා දැක්කට වැඩිය සියුම් තත්වෙන් පටන් ගන්න ඉරක් නූලක් දිගේ අත ඇදගෙන යනවා වාගේ ගොරෝසු තැන දක්වාම යාම කෙරෙහි උරු ගතිය. සුවද ගතිය. මිත්‍රශීලීත්වයක් ඇති වෙනවා. ඉතින් සද්ද නැති වෙන්න ඕනේ, රූප මේ වේදන නැති වෙන්න ඕනේ, හිතවිලි නැතුව ඒීම හිත යොදාගෙන ඉන්නකොට මේ එකම වස්තුවක පරිණාමය ලා තැන ඉඳලා ගොරෝසු තැන දක්වා දකින්න නම් අපිට පූල ධර්ම මේ පිළිගැනීමට වෙනවා නුපුහුණු හිතින් පුහුණු කරන්න නැති ලෑස්ති නැති හිතර වෙන්නේ ගොරෝසු ටික පමණයි ඒකලත් අපි දැක්කයි කියලා කියනවා. නමුත් ਸਰවඥාන්සේ කියනවා මේ දැක්ම විනිශ්චයකට යන තරම් මදි. ඒක නිසා මේක ලාතනින් අල්ලාගෙන ඒ ලාතනින්ලා ගොරෝසු තැන දක්වා යෑමේ පරිණාමයේ රූපාන්තරණය දැක්කොත් ඒ පුද්ගලයා මේ වස්තුවේ මුල මැද දෙක දැක්කා කියන තත්ත්වයටපත් වෙනවා. මේකෙන් ඉස්සරහටත් යන්න මට පොඩි ඉඩක් දෙනවනම් මේක බටහිර ලෝකේ විශේෂයෙන් මම අර කිව්ව ඇඩ්වර්ටයිස්මන්ට් වල හොයාගෙන තියෙනවා thin slicing of time කියලා කාලේ ඉතාමත්ම සූක්ෂම බිඳුවට කපන්න පුරුදු වෙන්න පුරුදු වුණාට පස්සේ හැම හුස්මක්ම ලාවට පටන් ගන්න ගොරෝසු වෙනවා කියලා දකිනකොට මේ ලාතනින් පටන් ගන්න ගොරෝසු තැනට යනකොට පුද්ගලයාගේ ආකල්පවල පුදුමාකාර වෙනසක් සිද්ධ වෙනවා ඒකට කියනවා සෙන්සේෂනල් ට්‍රාන්ස්ෆරන්ස් කියලා ඕනෑම වස්තුවක් එක දිගට ඇසුරු කරනකොට ඒ වස්තුව කෙරෙහි යත්තා වූ ආකල්පවල වෙනසක් ඇති මේක අපේ සිංහලයේ කියන්නේ දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා කුකුල් කර්මලේ දිහා නැවත නැවත බලන ඉන්නකොට රතු පාට කියලා සුදු පාට වෙනවා. ඒ වගේම ප්‍රේම සම්බන්ධ වලටත් කියනවා පව් පව් වෙනකොට වැඩි නිකන් කොව් කොව් වෙනවා කියලා. පටන් ගන්නකොට බොහොම සුවදායි ලාමකයි සිව්මැලිකමට පටන් ගන්නවා අන්තිමට රණ්ඩු දබර සරුවල් වෙන තැනට යනකම් එකම ගෑණි එක මිනිහා එකට ඉන්න ගියාම ওই ප්‍රේමේ මොකද්ද වෙන ගතියක් තියෙනවා. ඒක බැඳපු කට්ටියක් දාන්න නොබැඳපු කට්ටියක් දාන්න. මෙන්න මේක තමයි සරුවචනංශමේ විපරිණාමය කියන වචනයට ගැප් කරලා තියෙන්නේ. විපරිණාමයේ දකින්න නම් එකම වස්තුවක් එකම ආරම්මණයක් දිගේ හිත ඇදගෙන යන්න ඕනේ. යනකොට ඒකේ පුදුමාකාර පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒකට අනිත්‍ය කියලා කියනවා, විපරිණාමය කියලා කියනවා, නිට්ටි අභාවත්වය කියලා කියනවා. මෙන්න මේ නිට්ටි අභාවත්වය තමයි අපි බයම දේ. දකින්න අකමැතිම අපි හිතන අශිෂ්ටම අශීලාචාරව නොදකින් නොපතන් කියන දේ තමයි එකම වස්තුවක විපරිණාමය අපි දකින්න කැමති නැහැ. මොකද එතකොට මේ වස්තුව කෙරේ අනිවාර්යයෙන්ම නිබ්බිදාවක් විරාගයක් නිරෝධයක් පහළ වෙනවා. ඒක අපි දකින්නේ කාලකණ්ඩිකමක් විදියට. අපි දකින්නේ පිලුණු වීමක් විදියට. අපි දකින්නේ එපා වීමක් විදියට. ඉතින් සර්වචනාංශය අපිව මේ ගෙනියන්නේ අපි මෙතුවක්කල් සංසාරේ தත්වගත වෙච්ච හිතක් ඇතුව භාවනා කරනකොට අපි කරන්නේ අරමුණු මාර් කරනවා ඉරියව්ව මාර් කරනවා নানা ආකාර විදියෙන් පන්න පන්න ජීවත් වෙන එක. සර්වචනාංශය අපිට ශ්‍රද්ධාවක් ඇති කරලා සීලයක පිළිපදලා බුදුආමෘතයේ ශ්‍රද්ධාවක් ඇති කරගෙන එකම අරමුණක මේ ඇත් වෙන්නා වූ පෙරලිය නෑ බෑ කියන්න බැරි විදිහට පෙන්වන්න හදනවා. මේ වෙනස උදාහරණයක් වශයෙන් කියනවා නම් බත් කන මිනිස්සෙක් ඊටාම් බඩගින්න ඉන්නකොට බත් කන ගණක් අතට හම් වෙච්චාම ඒ දීප මිනිසයාට වඳිනවා බත් එක පිළිබඳ පුදුම ආදර ගෞරවයක් එනවා කටටත් කෙලවුණා පළවෙනි බත් පිට පුදුමාකාර රසයි ඒ මොකද අර තිබුණු අහේනිය ඔක්කොම මේවා වෙලා රසනාර පිනලා මූණටත් ලේ ඇවිල්ලා මනුස්සයා බොහොම රස විඳින්නෙක් බවට පත් වෙනවා. නමුත් මනුස්සයා කාලා කාලා කාලා ඇති වෙලා බත් පිඟාන බිම තියෙන වෙලාවේදී කන බත් පිට අර ගන්නකොට තරම් ප්‍රේමයක් නැහැ. ඇති වෙන්න කන්න තියෙන බත් පිඟානක් කියලා හිතුවොත් එපා වෙනවා එක බත් වේලකදී මේක සිද්ධ වෙනවා. හොඳටම පිපාසිත වෙලාවක අපිට හොඳ දිග යාරයක් විතර දිග දොඩම් වීදුරක් හම්බ වෙනවා කියලා හිතමු. අපි බීගෙන බීගෙන පළවෙනි උගුරේදී අපිට කොච්චර ඒක මිහිරි රසයක් ඒ තෙතමනේ දෙන ගතියක් තිබුණත් එපා වෙලා ටිකක් බිම තියන්න යනකොට ඒක එපා වෙනවනේ. මේක තමයි සෙන්සේෂනල් ට්‍රාන්ස්ෆරන්ස් කියලා කියන්නේ. මේ නිසා අපේ අම්මා ඉන්න කාලේ අපට කියලා තියෙනවා ගෙඩියක අඹ ගෙඩියක කනකොට අඹ ගෙඩියේ රසම කෑල්ල උඩින්දා යට කොනේ ඉඳලා උඩට කණ්ඩ ඉගෙන ගන්නයි කියලා කියනවා අඹ අඹ කාගෙන යන. අන්නාසිකෙදී කනකොට අන්නාසිකෙදී උඩම කෑල්ල රසයි යට කෑල්ල නැත්නම් දියාරු පැත්තෙන් පටන් අරගෙන රස පැත්තට කාගෙන කාගෙන යනකම් නැත්නම් රස පැත්තෙන් පටන් අරගත්තොත් දියාරු පැත්තට යනකොට විසිකරන්නේ කියලා. උද්දෙඩක් කනකොට දැල්ලෙන් පටන් අරගෙන මුලට කාගෙන කාගෙන යන්නේ කියලා කියනවා. එතකොට ඉවර වෙනකන් කනවා වස්තු විනාශයක් කරන්නේ පාරිභෝගිකත්වයට වැටෙන්නේ. මේ වගේ සෑම gediyak කෑමේ ක්‍රමයක් තියෙනවා. අද ඉන්නේ එකම යකෙකුටවත් මේක තේරෙන්නේ. මම දැන් ඇමරිකාවට ගියාම මේ තරම් මෝල්ලු මම දැකලා නැහැ. මේ වැඩේ දන්නේම නැහැ. රස්සම කොටස කාලා ඒ තුට්ටික ඔක්කොම විසිකොල යනවා. අපි අම්මලා දන්නවා මේව ගහක් ගෙඩියක් හැදිලා මේ බඩට යන්න කොච්චර ගමනක් යන්නේ නිසා කෑල්ලක්වත් විසි නොකරන්න මේ රස වෙනසක් ඇති වෙන බව දැනගෙන දියාරු තැන ඉඳලා මිහිරි පැත්තට කාගෙන කාගෙන යනකොට ගත්ත ගෑල්ල විසි කරන්නේ. මෙන්න මේ වගේ එකක් තමයි ඔය අපි දෙයක් කෙරේ දක්වන ආකල්පමේ වෙනස මේක සරුවචනංශයේ 100 200ක් පාවිච්චි කරලා තියෙනවා. පාවිච්චි කළා කියනවා එකම අරමුණ බොහෝ වාරයක් බලලා ලාතනින් පටන් අරගෙන අන්තිම ගොරෝසු තැනට යනකම් බලන්න පුළුවන් නම් ඒ යෝගාවචරය පිටකොන්දේ දැකලා කුඩුම්බේ ඉඳලා දැකලා මුලට බලන් ඉගෙන ගත්තා කියනවා මේක තමයි රූපයාගේ සමුදේ දැක්කයි කියලා කියන්නේ. මේක ලස්සනට කියනවා මජ්ජේ සූත්‍රයේදී සර්වචනාංශේ අපි අන්තගාමී කියලා කියන්නේ අපි හැම වෙලාවෙම රූපයාගේ ගොරෝසුම තන විතරක් දැකලා දැක්කා කියන જાතියක් තමයි භෞතික විද්‍යාඥය කියන්නේ. සර්වචනාංශේ යෝගාවචරයට කියනවා එහෙම කරන්නේ නැතුව රූපේ කොහෙන්ද ආවේ මේක මූලික නිර්මාපකයා කවුද? දෙවියන් වහන්සේද? අහේතුක හේතුවක්ද? විෂම හේතුකවද? කොහොමද ආවේ කියලා බලන්න රූපේ පටන් ගත්ත තැන බලන්න ඊගාව සැරේ එනකොට මේට වැඩි ඉක්මනින් සූදානම්ව ඉක්මනින් නෙවෙයි අප්‍රමාදීව සූදානම් බැලුවොත් බලන බලන යොදන යොදන අප්‍රමාදයට සාපේක්ෂව සියුම් තැන අල්ලන්න පුළුවන්. සියුම් තැන ඉඳලා එක දිගට ඉහළට බලන්න යනකොට දැන් ඒකේ නා මැදත් මුලත් දෙක දන්නා දෙක දක්නා කෙනෙක් බාටපත් වෙනවා. ඇතර මෙන්න මේකමයි ඔය රූප නාම රූප පරිච්ඡේද ඥානේස පච්චේ පරිග්‍රහ ඥාන දෙක අතර වෙනස. නාම රූප පරිච්ඡේ ඥානෙත් අපි දකින්නේ කුඩුම්බිය විතරයි. එතන නාම රූප දෙකම ගන්නවා මම මේ අද විස්තරයට ගත්තේ රූප විතරයි. නමුත් පච්ච පරිග්‍රහ කියලා කියන්නේ ඒකේ ප්‍රත්‍ය දැක ගන්න. ප්‍රත්‍ය දැක ගන්න අසලුව එළඹ සිටිනවා ආස්වාසේනකොටම වම තියෙනකොටම සද්දයක් ඇහෙනකොටම කේන්තියක් එනකොටම ආසාවක් එනකොටම එළඹ සිටියානම් නැවත නැවත එන කේන්තියක මෙච්චර කේන්තියන්ද ඉස්සල අවස්ථාව දක් ගන්න පුළුවන්. නැවත නැතින ආශාවක් නම් ආශාව මෙච්චරම ඝන බහල වෙන්න ඉස්සලා තත්ත්වයක් දැක් ගන්න පුළුවන්. රූප වශයෙන් කියනවනම් මේ ආස්වාසය මෙච්චරම ගොරෝසු වෙන්න ඉස්සලා දැක් ගන්න පුළුවන්. ප්‍රසවාසය මෙච්චරම ගොරෝසු වෙන්න ඉස්සලා දැක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මුලමැද දෙක බැලීම විතරමයි අපට කළ හැකි. යෝගාවචරය කියන්නේ ඔය කෙනාට එන්නේ එහෙම බලන් ඉන්නකොට අපිට හම් වෙනවා මේ කරපු වැඩේට හම් වෙන තෑග්ගක්. ඒ තෑග්ග තමයි මුල දැක්කා නම් මැද දැක්කා නම් සාංශුද්ධෙන් බලහිටියොත් අග පේන්න ඉඩ තියෙනවා. මෙන්න මේ දෙකේදී මුල සහ මැද දෙකට අන්ත දෙක වශයෙන් උත් අග දැකීමට මධ්‍යම ප්‍රතිපදා වශයෙන් උත් සර්වඥාන්සේ පෙන්වනවා මජ්ජේ සූත්‍රය. මැදයි අපි සාමාන්‍ය ඕන දෙයක දකින්නේ මොකද ඒක ගොරෝසු தත්ත්වේ නුපුරු මනසට පේන්නේ ඒක විතරයි. නැවත නැවතත් භාවනා කිරීමෙන් අරමුණට හිතේදීමෙන් අපි ඒකේ මුල දකිනවා. දැක්කයි කියලා හිතමු දකින්න පුළුවන් කියලා හිතමු. දැක්කා නම් ඒ යෝගාචන අනිවාර්යයෙන්ම මේ ගොරෝසු වෙච්ච එක කොහොමද ගෙවිලා යන්නේ කියලා මෙන්න මේකට තමයි මුල මැද අග දකින්නයි කියන්නේ. මේක සතිපට්ඨාන සූත්‍රයේදී සබ්බකාය පටිසංවේදී අස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස සිස්සාමීති සික්ඛති කියලා කියනවා. එතකොට මේ අග දකින්න අවස්ථාවට එනකොට ඒක ඇත්තටම හම්බෙන ප්‍රතිලාභයක්. මුලමැද දැකීමට ගන්නා මැද නම් දකින්නවා. මුල දැකීමට ගන්නා ප්‍රයත්න නැත්නම් රූපයාගේ සමුදේ දැකීමට ආස්වාසේ සමුදේ දැකීමට ගන්නා ප්‍රයත්න නිසා මේ අග දැකීම ගන්නා වෙලාව එනකොට යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ ධර්මතාවයක් ආස්වාස වශයෙන් ඇවිල්ලා උච්ච අවස්ථාවකටපත් ඒක ආයෙ කිවිලා. ඊට පස්සේ ප්‍රස්වාසය පටන් අර ගන්නවා ප්‍රස්වාසයේ යාන්ත්‍රකට ලාවට මුල කියලා පටන් අරගෙන ගොරෝසු වෙලා අන්තිමට සියුම් තත්ත්වයකටපත් වෙලා නැති වෙනවා මෙන්න මේ දෙක අතර බලාිනකොට අපි ඊ타ත්ම අප්‍රමාදීන සතිමත් නම් මේ හුස්ම ගනුදෙනුව පටන් ගන්නකොටම තද ඉද්දෙන ගතියක් රුප්පන ගතියක් කුප්පන ගතියක් චලන ගතියක් නැති වුණාට ඉඳුරංගයේ ප්‍රණීත භාවය අනුව මේ හටගන්ම සහ සම්පූර්ණම ගෙවි යන තැන දකිනකොට ඒ යෝගාවචරයේ මෙතෙක් මනසේ මොලේ ක්‍රියාත්මක වෙච්ච නැති පැත්තකට ඉල්ලුමක් ඇති වෙනවා. ඊටාමත්ම සියුම් ආශාසෙ පටන් ගන්න තැන. අන්තිම නැට්ට දක්වා ආශාසෙ දකින්න හැටි. අනා යාන්තම ප්‍රසවාසය පටන් ගන්න හැටි. ඊට පස්සේ අන්තිම කෙලවර දක්වා ප්‍රසවාසය යන හැටි දකිනවනම් වෙන්නේ මොකද්ද? අපේ මනසේ සංවේදීකම එnde ende ende ende වැඩි වෙනවා. සතිය අඛණ්ඩ වෙනවා. සමාධිය ඝන බහල වෙනවා. එතකොට යෝගාවචරයට තේරෙනවා දැන් ඉතින් ගඟ දිගේ ඉහළට පීනන පීනිල්ලක් යනවා කියලා. අපි දැන් විවිධ වස්තුන් વિશે රූප ශබ්ද ගන්ධ රස વિશે දඟලනවා නෙවෙයි, ගත්ත අරමුණු දිගේ අතුලට බහිනවා කියලා මේකට කියන්නේ. හැබැයි තාමවත් කියන විපස්සනාව නැහැ කියන. මේ තාක්වත් විපස්සනාව නැහැ. නමුත් එතකොට මේ යෝගාවචරයට සිද්ධ වෙන දේ ආස්වාස් ප්‍රස්වාසයේ යෝගා භාවනාවෙන් යෝගාවචරගේ භාෂාවෙන් කියනවා මට දැන් ආනාපාන සංසිඳනවා කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් කය සංසිඳනවා. හිත සංසිඳනවා කියලා තමයි කියන්නේ. ආන්නේ මේ සංසිඳන වෙලාවෙදිත් මේකට අකුල් හෙලන්නේ නැතුව. නින්දට වැටෙන්න දෙන්නේ නැතුව. මේ පාර හරිද වැරදිද කියලා සැක උපදවන්නේ නැතුව, හයියෙන් හුස්ම ගන්න යන්නේ නැතුව, ඇස් දෙක අරින්නේ නැතුව, ඊටාත්ම සියුම් තත්ත්වෙට ගෙනියන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයා දැන් ඔන්න විපස්සනා ප්‍රවිෂ්ඨය. නැත්තම් සම්මුති සත්‍යයේ ඉඳලා පරමාර්ථ දිහාවට පෙරලිය. සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ සිද්ධ වීම යෝග ජීවිතය ඊටාත්ම බලාපොරොත්තු රහිත හිතා ගන්න බැරි වචනෙන් නගන්න බැරි අත්දැකීමක් නිසා හැම කෙනාම ටිකක් වෙන්න මේක අනාගන්න. අනාගාමි වෙන්න ගියාට මොකද කරන්නේ අනාගන්න එක තමයි. හැබැයි ඒක දෝෂයක් නන් නෙවෙයි. අකුසලයකුත් නෙවෙයි. දඬුවම් කළ යුතුකුත් නෙවෙයි. මේ තමයි අපි ඉස්සල්ලාම මේ රූපය පිළිබඳව කියලා පැමිණෙන්න හදන අවස්ථාව. මේක මෙන්න මේ විදිහට විස්තර කරන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට එනකම් භාවනා කරන මිනිහෙක් පැනෙන. කරන භාවනාවක් පැනනවා මෙනෙහි කිරීමක් පැනනවා අරමුණක් පැනෙනවා. මෙන්න මේ සියුම් தත්ත්වයටපත් වුණාට පස්සේ කරන්න හිබේම දිය වෙලා යනවා. අරමුණක් දිය වෙලා යනවා. කරන්න දෙයකොත් නැති බව තේරෙනවා. සිද්ධ වෙන්නක් බවටපත් වෙන්න පටන් ගන්නවා. කරන දේ සිද්ධ වෙන දේ බවටපත් වෙන මෙන්න මේ පරිණාමයේදී නොසැලී ඉන්න නම් මං ඉතාමත්ම මතක තියාගන්න කියන වචනේ මතක් කරන හොඳ මානසික ශක්තියක් තියෙන කෙනෙකුට විතරයි පුළුවන්. හොඳ සීලයක් ඇති කෙනෙකුට විතරයි මේ කඩමින් පණින්න පුළුවන්. යම්ම හේතුවකට හීනමානිය හෝ අදිමානිය තියෙන කෙනාට කරකවල අතහැරලා බිම ගන්න. සීලේ අඩු කෙනාට සහලවන්න ගන්න. එනිසා මෙතන තද්ද බල පළවෙනිම වූ ආධ්‍යාත්මික පරීක්ෂණේ සිද්ධ වෙනවා. එනිසා ඒ පුද්ගලයා එතෙන්ට යනකොට ත්‍රිවිධ රත්නයට පූජා වෙලා තියෙන්න ඕනේ. සීලය ආවර්ජනය කරලා මට මෙතනින් එහාට උන්නත් එකයි මලත් එකයි මට මේ ධර්මතාවය වටහා ගන්න අඩු ගන්න රූප ධර්මේ වටහා ගන්න පුළුවන් වෙනවා කියන ඒ රූපයාගේ Nirodhaය නැත්නම් ආනපන Nirodhi කියලා ගමු සංසිඳීම කියලා අන්තිම බිඳුවට අන්තිම නැට්ටට බස්සන තරමටම ශක්තිය නැත්නම් පෞරුෂත්වය එහෙම නැත්නම් ඒ එල්ලේ එහෙම නැත්නම් නිවැරදි දැක්ම නැත්නම් සම්‍යක් දෘෂ්ටිය තියෙනවා නම් ඒ පුද්ගලයා ඉන් එහාට මේ ජීවිතයේ මේ නිවනක් ලබන්න පුළුවන්ද ආධ්‍යාත්මික ගාන සුදුස්සෙක්ද කියන එක Tamanටම දැක ගන්න පුළුවන් වෙනවා පළවෙනි සැරේ නම් ඊටාම උත්කර්ෂවත් විදිහට තේරෙනවා ඒක. නමුත් ඒක නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ මේක දහස්වර කරන්න කියන. මේක මධ්‍යම ප්‍රතිපදාවයි මේක සඳහා සතිය සම්මා සතිය හොඳට දිගට පාත් ගන්න කියන. එහෙම කියන්නේ මොකද? හුස්ම මේ විදිහට බලාගෙන එක සැරයක් සංසිඳුනට ඒකෙදී නොසලී ඉදිරියට ගියොත් ටික වෙලාවකින් ආයෙ හුස්ම මතුවෙන්න පටන් ගන්නවා. නෑ කියපු හුස්ම තේනවා. ඒක දිගට ආයෙ සතිය පිටම එක ආයෙත් නැති වෙනවා. හොඳට බලන්න ආයෙ මතුවෙනවා. ආයෙ නැති වෙනවම චක්‍ර රාශිය ගමන් කරනවා. ඒ ගමන් කරන චක්‍ර රාශිය හරහාම සතිය පවත්වන්න පුළුවන් නම් ඒක ඇත්තටම කඹේ යවිදිනවට වැඩිය අමාරු වැඩක්. මේ ජීවිතේ අපි කරපු නැති පුදුම සූක්ෂම එකලසක් වෙනවා. අනුමාපනයක් වෙනවා. අපි කිසිම විශේෂකින් ව්‍යායාම ව්‍යායාම නොකරන කොටස් මුලේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ආන්නේ විදිහට ඊටාම සියුම් තත්ත්වයට ගියාට පස්සේ ඒ පුද්ගලයාට ඒ නැවත නැවත නැවත ඒ චක්‍ර කරකවෙන්න පටන් අර ගන්නකොට ඒ කායනුපස්සනා කොටසේ ಪರಿචය එහෙම නැත්නම් පුහුණුව එහෙම නැත්නම් දැඩි කිරීම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය හරි දැක්ම තියෙන්න ඕනේ සම්මා සංකප්පේ තියෙන්න ඕනේ මේ වෙලාවේදී නිෂ්කම්ම සංකල්පේ තියෙන්න. කාම සංකල්ප ආවොත් මේක මං කාටද කියලා දෙන්න ඕනේ මේක තමයි rahat වුණා කියලා කියන්නේ ආදි වශයෙන් මේක රාගෙන් ඇල්ලුවොත් ඒ තමයි මං කියන්නේ මානසික රෝග කියලා. මෙතනදී නෙක්ඛම්ම සංකල්පේ මම දැන් අතහැරීමක් වෙලා තියෙන මේක දිගටම යන්න ඕන. අව්‍යාපාද සංකල්පේ මේ සඳහා අවිහිංසා සංකල්පය දිගින් දිගට යනකොට පේනවා මේ තරම් සියුම් මේ තරම් මනසේ වචනෙන් කියන්න බැරි මේ සියුම් තත්වයක් අද මේ අවුරුදු 2600 සම්පූර්ණ ශාසනයේ ගේන්න මොන්න තරම් පිරිසක් මේකට ජීවිත පරිත්‍යාගයෙන් කැපකරන්න ඇද්ද මොන්න තරම් බඩතුලේ සංගවාගෙන ඇවිල්ලා මේ වචන කියනවාද කියනකොට පුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා ධර්මයේ කෙරේ සංඝයා කෙරේ බුද්ධ රත්නයේ කෙරේ. ඇත්තම තමන් බුදු වුණා කියලා හිතෙන් ඉඳ තියෙනවා. ඒ තරමටම මේ ගැඹුර තේරෙනවා. ඒ වගේම මින් මනසත් නම් අනේ කවදාකවත් මම කිසි කෙනෙක් කෙරෙහි වෛරයක් තරහක් ඇති කරගන්නේ නැහැ කියලා මේ කාගෙමුත් කාටවත් බය බොයි කියලා අවසර අරගෙන කායින්වත් මට හිංසාවක් නොවේවා කියලා ඒ ගමන යන්න මේ මිච්ඡා සංකල්ප අයින් කරන්න ඕනේ සම්මා සංකප්පය ගන්න ඕනේ කියනවා විතක්ක කියලා කියනවා. මානසිකාර කියලා කියනවා. නැවත නැවතත් නැවත නැවත විතක්ක යොදවන්න ඕනේ මේකම අත්දකින්න. එකම හුස්ම එකම ආනපනේ රහත් වෙන්න පුළුවන්. මේ යන්නේ ඒ පාරේ තමයි මේක සැක කරන්නවත් මොකක්වත් නැතුව සම්මා සංකප්පේ ගියාට පස්සේ තේරෙනවා අපි එදිනදා ජීවිතේ වචන කතා කරනකොට ක්‍රියා කරනකොට ජීවන වෘත්ති කරනකොට මේකේ සාංශුද්ධියට yaadena වචනද කතා කරන්නේ සාංශුද්ධියට yaadena ක්‍රියාද කරන්නේ සාංශුද්ධියට yaadena ජීවන රටාවකද ඉන්නේ කියලා බලනකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක නැතුව නැත්තම් පත්‍යෙම නැතුව බේත් බිල ඇති වැඩන්නේ. එදා තීන්දුව කරනවා ඊට පස්සේ මේක නැවත නැවත එන්න නම් මම අනික් වෙලාවටිත් කටපරිසම් කරගන්නවා. අනික් වෙලාවදිත් ක්‍රියා කරනකොට කාටවත් හානි නොවන බයක් ඇති නොවන ක්‍රියා කරන්න මගේ ජීවන රටාව ජීවන ජීවිතාව පුළුවන් තරම් ධාර්මික වෙන්න ඕනේ කියලා ඒක ඇත්තට එතෙන්දි බලපන්න නෝත් අදිෂ්ඨාන ශක්තියනවා මම මොකද්ද අම්මට අප්පට පින් සිද්ධ වෙන්න මේ ධාර්මික ජීවිතයක් ගත කරපු නිසා අද මෙතෙන්ට ආවා. මොකද ඒක කොච්චර අහම්බෙන් සිදු වෙන දෙයක්ද මත්තටවත් නම නරකයි. වචන වලින් ක්‍රියා වලින් ජීවන රටාවෙන් මේකට අලාපාලු වෙන වැඩක් කරන්න කියලා ඒ යෝගාවචරයට වග වෙන්න වෙනවා සදාචාරාත්මක වගවීමක් වෙන්න වෙනවා මේක නැවත නැවත ඉන්න නම් තාටමලා පරියංක ගහලා විතරක් හරියන්නේ නැහැ. එදිනදා වැඩවලදී පුද්ගලයන් ඇසුරු කරනකොට කනකොට බොනකොට ලොකු හැදියාවක් ගන්න වෙනවා. මේක නැතුව කෙලින්ම විපස්සනාවේ කරන්න පුළුවන් කියන එක තමයි ඇමරිකාවට ගියාම ඇහෙන්නේ. ජර්මනිට ගියාම ඇහෙන්නේ ඉච්චරයි. හොඳට තේරෙනවා ඒ ආහාර විහාර මනෝ ව්‍යාපාර කියනා වූ මේ පත්‍යයන් නැතුව කවදාකවත් මින් එහාට ගමනක් නෑ. හැබැයි මෙතෙන්ට යෑමත් ලොකු දෙයක්. නමුත් ඒක දිගට පවත්වන්න නම් දෙවැන්නේක කිසිම සම්බන්ධයක් නෑ Tamangeම පෞද්ගලික විනිශ්චය. ලෝකේ කොච්චර විසම වුණත් සමහිත පවත්වන්න. සමහිත පවත්තන්න යන්නේකට කිසිම කෙනෙකුට බාධා කරන්න බෑ. මේක දැකපු කෙනා සියලු ඕනම දෙයක් කැප කරලා ලෑස්ති වෙනවා නැවත නැවතත් මේක අත්දකින්න පුළුවන් ජීවන රටාව හදාගන්න. එතකොට ඒ පුද්ගලයා ළඟ තියෙන ශක්ති කායික චෛතසික ශක්ති කවදාකවත් අනම්මනන් දේවල් නාස්ති කරන්නේ එතකොට සම්මා වායාමය හරියටම තේරුම් අරගන්නේ භාවනා පරියන්කේ වාඩි වෙච්ච හැමදාම ආධුනිකෙක් වගේ මේ කය සතප්පාගෙන සමබර කරගෙන කයෙන් ආනාපානට දාගෙන ආනාපානයේ හැපෙන තැනට හිතගෙනලා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරගෙන ලුණු කිඩික පුතු ගාරින්නා වගේ එකින් එක සී ගොරෝසු ගොරෝසු වයින් කළා සියුම් තැනට බස්සන්න ලොකු ශක්තියක් මුලදී වුණා. නමුත් අන්තිමට කෙරෙන භාවනාවක් කරන්න පාවටපත් වුණාට පස්සේ මොනම ශක්තියක්වත් අවශ්‍ය කරන්නේ මෙහෙවීම පමණයි ඕන කරන්නේ. මේ විදිහට මේ යෙදෙයිතු ශක්ති ප්‍රමාණයක පරියන්කයක එක යෝග ජීවිතයක දවසින් දවස වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන හරියම නියම වීරිය යෙදීම කන්දක් උඩට අදින වාහනයක ගියර් දාන. බර වැඩනම් බර ගියර් එකට දාන්න ඕනේ. කන්ද නැග්ගට පස්සේ සෑහළු ගියර් එකට දාන්න. කන්ද ළඟින් බර වෙලාදී සෑහළු ගියර් එකට දැම්මොත් ඉග්නිෂන් ගන්නවා එන්ජින් එකට හොඳ නැහැ. මේ බර ගියර් එකට දාන්න ඉංජිනේරුවා කියලා දෙන්නෙත් නෑ ලයිසන් දෙන එක නා කියලා දෙන්නේ. ඒ දෙන්නම කියලා දෙන්නේ තැන්න යනකොට තමයි කියර්තාල පුරුදු කරලා ඒ මිනිස්සයා ඉගෙන ගන්න වෙනවා කඳු ඇදලා බර දාලා කඳ නගිනකොට මොන කීරකද නගින්නේ කඳ මුතුන්පත් වෙනකොට මොන කීරකද පල්ලමට පහිනකොට මොන කීරකද කියලා. ආන්නේ වගේ මේ බර ගියර් හතරක් තියෙනවා මේකෙත් බුදුහාමුදුර තුනකට දාලා පෙන්නලා තියෙන්නේ ආරද්ධ විරිය, පග්ගහිත විරිය, පරිපූර්ණ විරිය කියලා ගියර් හතර තුනක් කියලා තියලා තියෙනවා. ආරම්භක යෝගාචරය හුන්ට බර ගියරකින් පටන් අර ගන්න ඕන පිකප් එක වගේ. ඊට පස්සේ වාහනේ දුවනකොට සෙකන්ඩ් එකට දා ගන්නවා වගේ පග්ගහිත විරිය අන්තිමට වැඩේ ඉවර වෙනකොට පරිපූර්ණ විරිය වගේ කිසිම වීර්යයක් අවශ්‍ය කරන්නේ ඉබේ තල් වෙන මේක පිළිබඳව ලෝකේ নানা ප්‍රකාර මත තියෙනවා. භාවනා කියන්නේ මක් කරන දෙයක් නෙවෙයි කරන දෙයක් කියලා කට්ටියක් කියලා. තව කට්ටියක් කියනවා නෑ නෑ මේකට හොඳටම තටමඬ ඕනේ. ඔකටම දැඩිශේ අල්ල ගන්න ඕනේ කියලා මේ එකක්වත් නෙමෙයි අවස්ථානුකූලව කීර්මාර කරන වගේ වායාමයේ තේරුම් ගන්න ඕනේ. අන්න එතකොට විතරක් සති ධාරාව අකණ්ඩ වෙනවා. අනවශ්‍ය වෙලාවට වීර්ය කරන්න ගියා සතිය කැඩේ. අවශ්‍ය වෙලාවට යොදන වීර්යය යෙදෙන්නත් ඒ සතිය ගන්න. ඒ නිසා අවශ්‍ය වීර්යය කවදාකවත් ගුරුවරයෙකුට මෙතන මේක කරන්න ඕනේ කියලා කියන්න බෑ. ඒ යෝගාවචරය දැනගන්න ඕනේ මෙන්න මෙතෙන්දි මේ තරම් වීර්යය යොදන්න ඕනේ කියලා ඒකට උපමානය ගන්නේ සතිය නඩත්තු කිරීම සඳහා කළ යුත්තේ කරන්නේ. නැත්නම් අච්චර වීර්යය ගෙනියන්න මෙච්චර දියෝදාන්න කියලා කියන්න බෑ. මෙන්න මෙතකොට තමයි මේ ධම්මා සමාධිය එහෙම නැත්නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සිද්ධ වෙන්නේ මේක සඳහා ලේසි ක්‍රමය කියන්නේ දහස්වර මේක වෙන්න දෙන්න අරින්න වෙන්න දිල මේ සාන්ත සියුම් தත්ත්වයේ හැකිතාක් දුරට නරතු කරන්නේ. ආන්නේම නරතු කරගෙන යනකොට යෝගාචර රූපයක් දැන ගන්නවා. රූපේ සමුදය ආස්වාසේ හට ගැනීම පටන් ගන්නවා ආරම්භයෙන් ගන්න. රූපේ Nirodhaය ආස්වාස ගෙවි යන හැටි දාන්න. ඊට පස්සේ ඒක අන්තිම සියුම් තත්ත්වයට ගෙවෙනවා කියලා කියන්නේ මුළු හුස්ම රැල්ලම විනාඩි ගානක් තුළ සංසිඳීමක් අන්නේ සංසිඳනයක සිද්ධි කරන්න ඕන. දහස්වර නැවත නැවත කරන්න ඕන. කරගෙන කරගෙන කරගෙන යනකොට හැමදාම යෝගාචරය ඊට වැඩිය ගැඹුරක් අද. අදට වැඩිය ගැඹුරක් හෙට. මෙන්න මේ විදිහට කෙරුවට පස්සේ නැගිටතර පස්සේ පැය ගාණක් යනකම් ඒ සාර්ථකභාවය හිතේ තියෙනවා. ඉතින් ගිහිල්ලා කතා බහ කරන්න පටන් අරගත්තොත් නැත්තම් සතෙක් මැරෙන වැඩක් හොරකමක් කරන වැඩකට සම්බන්ධ වෙන වැඩක් කිරුවොත් අර සේරම වතුර දහහක් අදලා කලේ බිඳගත්තා වගේ ආයෙ පශ්චාත්තාප වෙනවා. ඉතින් යෝගාවචර මේ උත්තාන සම්පදාව වගේම ආරක්ක සම්පදාව දැනගන්න. මේ ඇති කරගත්ත එකලස කඩා ගන්න තු සක්මනේ යෙදිලා ආයෙත් ඇවිල්ලා පරියන්කේ යෙදුනොත් ඊට පස්සේ ඊට වැඩි ඉක්මනින් අර සාන්තිය ගන්න පුළුවන්. ඊට වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. සක්මනේදිත් මේ වගේ පරියන්කයකින් නැගිටලා ගියාට පස්සේ බොහෝම එකලස් ගතිය වැඩි. ඒ බාහිර හිතවිලි තුන ගතිය අඩුයි. හැරෙන තැනදී ටිකක් ආය කලබල වෙනවා. ආයතනෙ තනවා වඩා ගත්තොත් සක්මන් කරනකොට මේ එක දිගට මල් වලකට මල් මාලයකට මලමල අමුණලා මල් වලක් හදනවා වගේ සක්මන පරියන්කේ සක්මන පරියන්කේ දිගින් දිගට යනකොට තනිව නිශ්ශබ්දව ගත කරන තා මේ රූපයගේ සමුදය සක්මනේදිත් ඒක අහු වෙනවා. ඒ වගේම රූපයගේ Nirodhaය ඒ වගේම ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. මෙන්න මේ විදිහට කරගෙන යනකොට අර කාම ලෝකයේ කාම වස්තුන් ආශ්‍රය කිරීමෙන් ලැබු කාම සම්පත්තිය වගේ ඒකත් ආස්වාදයක් තමයි. ඒ රූපයගේ ගෙවි යෑම සිදුවනට හරියට බය සංකා චක සංකා පාල කරගන්න නැතුව අභීත විදිහට ගිහිල්ලා ඊට පස්සේ ඇතිවෙන්නා වූ ඒ පස්වනක් ප්‍රීතිය පහළනට ඒකටත් නොඇලි ගත කරන්න නම් මේ රූප ධර්ම ගෙවා දමනකොට ආස්වාද ප්‍රසවාසයේ ගෙවම් කරගෙන කය ගෙවම් කරගෙන සාන්ත තත්ත්වයට යනකොට පහළ වෙන්නා වූ ඒ ප්‍රීති සුඛ ප්‍රමෝද වගේ ධර්ම ඒකත් ආස්වාද පක්ෂයක් වශයෙන් තේරුම් අරගෙනකට නොඇලී ගත කරන්න නම් උපදේශනාචේ දේශනා කළ තියෙන ඔය උපක්ලේශ පිළිබඳව අවබෝධයක් තියෙනවා එහෙම නැත්නම් හුඟ දෙනකොට මේ தත්ත්වයට යනකොට ආලෝක පහළ වෙනවා, සහැල්ලු ගති පහළ වෙනවා, නිමිටි පහළ වෙනවා. මේ සේරම බදා ගන්න හදනවා. කැහි ගෑණි දීලා හොටු ගෑණි බදාගත්තා. එහෙම නැත්නම් රාජේන්ද්‍ර රජුරු මිරිස් දීලා ඉඟුරු ගත්තා වගේ ඒ කාම සැපේ අතහැරලා ඊගාට හම්බෙන නිර්ආමිෂ සැපේට අහු වෙනවා. ඒකත් මම සුවිශේෂිතව කියන කාගවත් දෝෂයක් නෙමෙයි හැම කෙනෙක්ම අහු වෙන එක ඇති. නමුත් අපි වැඩ කරන්නේ සම්පූර්ණ බුද්ධ ශාසනික මේවා කියලා තියෙනවා. ඒක ලේඛනගතයි. ඒක නිසා හොඳට සුතමේ ඥාන ගත්තාම මිච්ඡර වටන ජීවිතයක මේ ලැබෙන සැප, මේ ලැබෙන ආලෝකය, මේ ලැබෙන සැහැල්ලුව නෙවෙයි නිෂ්ඨාව කියලා. ඒ රූපයාගේ අර කාමාශව නෙවෙයි ආස්වාස නෙවෙයි ආස්වාද නෙවෙයි මෙතන පේන්නේ. මේකට කියනවා නිර්ාමිෂ සුඛය කියලා. ඒ beautiful breathing කියලා කියන්නේ නැත්නම් ආස්වාසේ ආස්වාදයක් වෙන වෙලාවක් එනවා. ඒකත් හීන් හැරේ යටින් අහුවෙන ආස්වාදයක් තමයි ඒකටත් අහුවෙන්න තරකයි. ඒ වගේම තමයි හුස්ම සාමාන්‍ය ජීඳා ජීවිතයේ අපේ අතපය හැපෙනකොට තුවාල වෙනකොට අපිට රූපයාගේ ආධින වැඩෙන විපරිණාම භව දුක්ඛ භව. ඒ වගේම භාවනා කරන්න කියලා පළවෙනි දවසේ මේ හොඳ සමාධියක් ඇවිල්ලා පහුවෙන්ද ඒක ලැබෙන්න ඕනේ කියලා භාවනාකට එක නොලැබිච්චාම තද බල චිත්ත පීඩාවක් එනවා. ඒකට නෙක්ඛම්ම සිත දෝමනශය කියලා කියනවා. නිරාමිෂ දෝමනශය කියලා කියනවා. එදාටත් වහ කණ්ඩ හිතෙනවා. අච්චර ලස්සනට අතයර තියාගෙන හිටපු මේ සතිය, ඒ ආස්වාස ප්‍රසවාසයේ මොකක්වත් නැතුව උවක් කිට්ට ගලේ ගැහුවා. කබරය පොළොවේ ගැහුවා. ලාහට ගෙම්බෙකුතු කරා වගේ අන්තිම වල මොනවාක්වත්. එතකොටත් පශ්චාත්තාවයක් එනවා. ඒකත් දැනගන්න ඕනේ මේ පශ්චාත්තාවයට අඬල වැඩක් නෑ. ඒක හේතුඵල ධර්මයක් අනුවයි හිට වෙන්නේ. හේතු පෙළ ගැහුණා නම් මේක ලැබෙයි. හේතු නැත්නම් කොච්චර ඇඬුවත් හම්බ වෙන්නේ නෑ. ඒ විදිහට රූපයගේ ආදීනව භාවනා කරන එකට බොහොම සැරයි. මොකද අර හුඳ සාන්ත සුඛයක් ලැබපු කෙනා ඊගාව දාසේ ඒක අපේක්ෂාවෙන් වාඩි වෙච්චාම වෙන්නේ මොකද්ද? අරක නොලැබී ගියාම පුදුමාකාර චිත්ත පීඩාවක් ලක් ඒ අර චරවචනසි වැඩ ඉන කාලෙම අස්සජී කියලා ස්වාමීන් වහන්සේමක් හිටියා. චතුත්ථ ධානය දක්වා බොහෝ පහසුවෙන් යන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ලැබෙන ලැබෙන ඕන දුකක් ආවම ධානයට හිත යොදලා බොහෝම ලස්සන සමධර්ම සම්පූර්ණ කරා. ඒ වගේම සතුටින් ජීවත් වුණා. අන්තිම ප්‍රේසනස තදබල ගඩ රෝගයක් හටගත්තා. ඉතින් මුලදී මුලදී ඒකත් යටපත් කරගෙන හිටියා. රෝගේ උත්සන්න වෙන්න වෙන්න වෙන්න අන්තිමට ඒ සමාධියට ය아가න්න බැරි වුණා. දැන් දුක් දෙකක්. කය එන්නේ එන්නේ එන්නේ කුඩු වෙනවා. හිතේ තිබුණා සමාධිය ගන්න බැරි වෙච්චාම සම්පූර්ණ ඉච්ඡා බංගත්තටපත් වෙලා අඬා වැටිලා ආනන්ද ස්වාමීන් මතක් කර අනේ සරුවචනාංශට මතක් කරන්න අස්සජී බොහෝම දුකසේ ගත කරනවායි කියලා මරණයට කිට්ටු කරන කියලා ඇවිල්ලා මාව බේරගන්නේ. නැත්තම් සරුවචනාංශ වඩින්නේ. මේ සරුවචනාංශේ මරණසන්න අවස්ථාවට ගිහිල්ලා අස්සජී ස්වාමීන් ඇඳෙන් නැගිටින්න හදනකෝ අස්සජී දඟලන්න එපා. රෝගියෙක් ඇඳේ හිතට කවන්නේ ඔහොම නිස්සද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ අඬා වැටලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට ඉස්සර දුකක් වෙනකොට මම මෙවැනි සමාධිකරපත් වෙලා සියල්ල යටපත් කරන අනුන්ට ආදර්ශවත් විදිහට ගත කරා. අද රෝගී උත්සන්නකම නිසා මට ඒ කිසිම දෙයක් ගන්න බෑ මගේ හිත තාම ස්වල්ප වේලාවකින් මරණයටපත් වෙනවා. ඊ타ත්ම දුක්ඛිත තත්වයක මම ඉන්නේ. මට ඒ සමාධියට යන්න බෑ. මට ඒ සමාධිය විකෝරණ ශක්තිත් නැහැ. මං අද ඉන්නේ කායික සහ මානසික දෝමනස් දෙකකින් පෙළෙනවා කියන්නේ. ඒසර සර්වචනනවා මේ අනිකෝ ශ්‍රමණ බ්‍රාහ්මණය වගේ අසජීව උඹත් හිතනවාද මේ සමාධි මේ සාසනේ සාරේ සමාධියයි කියලා. ඔබ සීල ගැන මොකද කියන්නේ කියලා. සාංශ මගේ සීලේ නම් කිසිම අඩුපාඩුවක් නැහැ. එහෙනම් මිනිස්සයෝ සීලේ තියෙන මිනිහට ඕන වෙලාවක සමාධිය හදන්න පුළුවන්. සමාධිය කියන්නේ විපරිණාම ධර්මයක්. වෙනස් වෙන එකක්. දුක පිළිද පිටන එකක්. ඔබ සමාධිය මේ ශාස්ත්‍රයේ සාරය කියලා හිතායි කියන එහෙනම් ඔබ කනගාටු වෙන්න වටිනවා. නමුත් මේ සීලේ කැඩිලා නම් සමාධිය හදන්න බෑ. සීලේ තියෙනවනම් එච්චරයි සතුට වෙන්න ඕන. සීලේ තියෙන මිනිහට ඕන වෙලාවක ධර්මතා පෙළ ගැහිච්චාම සමාධිය හදන්න පුළුවන් කියලා ඒ ස්වාමීන් වහන්සේට අශ්වසිලක බලදෙනවා. ආශ්‍රසිල කොච්චර බලවත් වෙනවද කියනවා රහත් වෙලා තමයි පිරුණම් පාන. ඒ නිසා හොඳට සමාධිය නැත්තන්ට හරියට පශ්චාත්තාප වෙන වෙලාවල් එනවා. අනිත් එකේ කඩපු එකන ආසවලා කැඩුවේ මේක නිසා වුණේ කියලා අපි බාහිරෙත් හොයනවා. ඒ මේ මේ හේතුඵල ධර්මේ නොදන්නාකම නිසා. සමාධිය ඇති වෙන්නේ සතිය නිසා. සතියට හේතු කරුණ නැත්තම් සමාධිය එන්නේ නැහැ. එහෙනම් සමාධිය නැත්තම් සතිය වඩන්න. සතිය එන්නේ වීර්යය තියෙන කොටයි. වීරයට හේතු කරු නැත්තම් සතිය එන්නේ නැහැ. මේ විදිහට පස්සෙන් පස්සට වැඩ කරනකොට තමයි අහුවේ අඩුපාඩුව අඩුපාඩුව අහුවෙනාට පස්සේ ඒක පිළියම් කරනවා මිස නිකතල්ලේ තියන අඬ අඬ ඉල්ල හරියන්නේ නැහැ. ආන්නේ විදිහට මේ රූපයාගේ ආස්වාද ආදීනව දැනගත්තොත් මේ කාම ලෝකේ කාම වස්තුන් ආශ්‍රය කිරීම නිසා මිනිස්සුયો කරන දහසකුත් නොසන්ඩලකම් ඒ වගේම ලැබිච්ච සමාධිය ලැබිච්ච නිරාමිෂ සුඛේ නැති වෙච්චා මිනිස්සු අඬ අඬා දොරන හැටි බලනකොට ඒගොල්ලන් රූපයක් හම්බු වෙච්චාම නිසි නිරාමිෂ සුඛයක් හම්බ වෙච්චාම මිනිස්සු උදම්මාන තත්ත්වෙදී ආ බලනකොට මේ දෙක ළඟ ළඟ ළඟ ළඟ දකින්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට රූපයගේ නිස්සරණයක් පානවා. ඒකට ඒකට කියනවා අපි නිබ්බිදාය විරාගාය නිරෝධාය කියලා. රූපේ පිළිබඳ නිර්වින්දනයක් පහළ වෙනවා. මේ රූප කොහොම කරත් අවසානයේ දෝමනස්සේ පිළිසයි හිටුවේ. කොහොම කළත් ආබාධාව නිසා පිටින් ඒක නිසා ඒ බටේර මිනිස්සේ ලියලා කියලා කියනවා ජීවිතය කියලා කියන්නේ සංකීර්ණ දිග සමීකරණයක් කියලා. ඒ සමීකරණේ වැඩ කරන එක තමයි අපි මේ ජීවිතේ පුරාවට කරන්නේ. ඔව් මරණ වේලාවේදී કોઈ කොච්චර දිග සමීකරණ වුණා සුළු කරලා බලනකොට උත්තරේ බිඳුවයි කියලා කියනවා. අන්තිමට මැරෙන හැම කෙනාම බිඳුවට බැහැ. ඔය ඉන්නකන් තමයි මේ ශ්‍රී ලංකාවේ සේරම. ගණන්කාරකම් හයිය තියෙනකම් නම්බුකාරකම් සල්ලි තියෙනකම් ආඩම්බරකම් නිලයේ තියෙනකම් මේ ඔක්කොමකම් මෙලොවේ යනකම් ওই ටික දකින්න නැති නිසා තමයි මේ රූපය අල්ලගෙන අපි ආඩම්බරකම් කරන්න හදන්නේ මේ රූපේ කුණු වෙලා යන හැටි ලෙඩ වෙලා යන හැටි මරණ මොහොත කියලා බලනකොට අනේ කුමන නැටුම් කෙලි කවට සිනාදා ඒක පුල්ලුවන් තරම් ජීවිතේ තරුණ වයසේදී භද්‍ර යෞවනයේදී කලු කෙස්ටින කාලේ අවබෝධ කළොත් එවැනි මිනිස්සුගේ ජීවිතේ කොච්චර වටින එකක් වෙයිද කියලා හිතන්න. ඒක නිසා සර්වඥයන් සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක්ගේ රූපයාගේ රූපේ රූපේ වශයෙන් අභිඥාය විශිෂ්ට ඥාණයෙන් දන්නවනම් රූපයාගේ සමුදේ විශිෂ්ට ඥාණයෙන් දන්නවනම් රූපස්ස සමුදය අභිඥාය රූපස්ස නිරෝධං අභිඥාය රූපේ නිරුද්ධ වෙන හැටි විශිෂ්ට ඥාණයෙන් දන්නවා රූපේ නිරුද්ධ කිරීමේ ඥාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ග විශේෂ ඥානෙ දන්නවා. රූපයාගේ කාම ආස්වාද, එහෙම නැත්නම් නිරාමිෂ ආස්වාද ආස්වාද පක්ෂ වශයෙන් විශේෂ ඥානෙ දන්නවා. රූපයාගේ ආදීනව, කාම ආදීනව සහ නිරාමිෂ ආදීනව වශයෙන් විශිෂ්ට ඥානෙන් දන්නවනම් රූපය පිළිබඳ නිස්සාරණ විශිෂ්ට ඥානෙන් දන්නවනම් අන්න ඒක තමයි සරුවචන සඳහන් කරන්නේ සුපටිපන්න ගුණය කියන්නේ. මනාකොට පිහිටි తত্ত্বය අපි සංඝ ගුණ වශයෙන් කියනවා සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කියලා ඒ සංඝ ගුණ තට්ටේ තිබුණ පරිදි සූරති වුණ පරිදි හරියන එකක් නෙවෙයි කීව හිටියත් වෙන විදිහට කියනවා ඇතෙක් උඩ රාජාවන් ඇඳගෙන හිටියත් සමහිත පවත්වන්න පුළුවන් නම් හොඳට මේ සුපටිපන්න ගුණේ තියෙනවා අලංකතෝ චේපි සම සමංචරන්තෝ කියලා අලංකාර කරන ලද ඇතෙක් පිට හිටපු රාජාදනන්දකන හිටියත් සමහිත පවත්වන්න පුළුවන් නම් සුපටිපන්නයි මේ රූපයාගේ ආස්වාදන ආදීනව දන්නව නිස්සරණේ දන්නව ඒ විදිහට යේ සුපටිපන්නා තේමස්මින් ධම විනේ නගාදති මේ කාදති මේ විදිහට යම් කිසි කෙනෙක් සුපටිපන්න ගුණේ පිටියනම් එයාට මේ ශාසනේ බැස ගන්න පුළුවන් එහෙම නැතු අයිතිවාසිකමට මේ ශාසනේ වෙන අයිතියක් නැහැ ඉතින් ඒ රූපේ පිළිබඳ ඒ විතර විස්තර කළා යේ සුපටිපන්නා තේ යේ සුපටිපන්නා තේ සුවිමුත්තා. මේ මනස තමයි නියම විදියට මේ රූපයාගෙන් මිදුණ කෙනා නැත්නම් පස්සම් බයං කාය සංකාරං කියන විදිහට කාය සංස්කාරයන්ගේ සම්පූර්ණ සංහිඳියාව සම්පූර්ණ නිවියෑම ඇති කරලා තියෙනවා. යේසු විමුක්තා තේ කේවලින. යම් කිසි කෙනෙක්ගේ මනාවකට මිදුණා නම් ඒ පුද්ගලයා කේවල තත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් নিরপেক্ষ தත්ත්වයටපත් වෙනවා. හුදු தත්ත්වයටපත් වෙනවා. මේ වචන තුනම සිංහලේ පාවිච්චි වෙන්නේ නැහැ. කේවල කියන පදේ විස්තර කර දෙන්න කිව්වම අපි කියනවා নিরপেক্ষ කියලා. ඒක පාලිය වෙනුවට සංස්කෘත ඉල්ල වගේ. අලි වෙනුවට හරක් වගේ. එහෙම නැත්නම් හුදු කියලා කියනවා. එහෙම නැත්නම් තව කියන මේකට තාදී ගුණය කියලා කියනවා. එහෙම නැත්නම් අතම්මේතාවය කියලා කියනවා. රහතන් වහන්සේ කියලා කියනවා. කිසියම් දෙයකට සැලෙන්නේ නැති තත්ත්වය. අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කිව්වොත් මම හිතන්නේ ටිකක් අපේ හිතට වදී. යම් කිසි කෙනෙක් රූපයාගේ මේ සත්ත්‍ත්ථානේ දන්නවනම් ඒ මනුස්සයා සුපටිපන්නයි සුවිමුත්තයි ඒ යේ සුවිමුත්තෝ තෝ සෝ කේවලිනෝ යෝ යෝ සෝ කේවලිනෝ තේ සුපටිපන්නෝ සුපටිපන්නෝ කියලත් වැඩි මෙතන ਸਰවචනචේ සඳහන් කරන්නේ වැස නිමවන ලද බඹසර ඇත්තෙක් අපවලටපත් වෙනවා කියලා. අන්න එවැනි කෙනාට මහා පුරුෂයෙක් වීර පුරුෂයෙක් කියලා කියන්න පුළුවන්. ඒක නිසා භාවනා කරන එකනට මම නැවතත් මුලට ගෙනිච්චොත් මේ ලෝකේ තියෙන තාක් රූප මෙනෙහි කර කර භාවනා කරන්න ඕනේ. භාවනා කරනකොට Tamanට ඉදිරියට ඉදිරිපත් වෙන රූප ටික ඒ රූපයගෙන් ඇතිවෙන කම්පන ගති, චංචල ගති, කුප්පන ගති, රුප්පන ගති, ගැටෙන ගති, පොළන ගති, තවන ගති දන්නවනේ මේ රූප දැනගත්තා තෝපමුණට මුණ දැම්මා දුක්ඛ සත්‍ය අවබෝධ කළා කියලා මේ සත්‍යත්තාන සූත්‍රය හැටියට යම් සතුටක් ලබන්න පුළුවන්. නපත් රූපයකට හෝ පහුවෙච්ච රූපයක හෝ වෙන තැනක තියෙන රූපයක හෝ අනුන්විදින රූපෙකින් අපිට කවදාකවත් දුකක් එන්නේ නැහැ. එන්නේ මේ ඉදිරියට ඉදිරිපත් වෙච්ච රූපණ කුප්පණ දේ තමයි එන්නේ. මේ තුලමයි ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩලා තියෙන්නේ. ඒ නිසා අද මෙතන ඉන්නකොට අපිට නිවන් දකින්න අසවල් දේ අඩුයි කියලා අරිඹුවක තරම අඩුවක් නැහැ. ඒ වගේම යම් කිසි කෙනෙක් හරිපාර දැනගත්තොත් එයාට මම නිවන් දකින්න දෙන්න මම වලක් කරනවා කියලා වලක් කරන්න පුළුවන් අධිකාරී ශක්තියකුත් ලෝකේ නැහැ. අධිකාරී ශක්තිය ඇති වෙනවා නම් තියෙන තක්තිරුකම විතරයි. Taman විසින් Taman අවතක්තිරුපත් කරගත්ත මෝඩකම විතරයි තියෙන්නේ. මදි කියලා හිතනවනම් තෘෂ්ණාව තමයි තියෙන්නේ. ඒ නිසා manussත් භාවය ලැබුවට පස්සේ බුද්ධෝත්පාද කාලයක මේ තියෙන චිත්තක්ෂණය අපිට තියෙනවනම් එළඹ වාසය කරන සිහිය ඒකේ සම්පූර්ණ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නමුත් අපි හිතනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ නැතුව නිරෝධ සත්‍යයට යන්න උගුරට හොරා බේත් බොන්න හදනවා. භවනා කරනකොට වේදනාවක් නොඑන්න ඕනේ. ගැටීමක් හැපීමක් නොඑන්න ඕනේ. රූප පිළිබඳව රූප කියන්නේම ගැටීමක් එහෙම නැත්නම් රූපයගේ පටික සම්පස්සේ ඒක වටහා ගන්න තමයි වටහාගෙන තමයි අපි දැනගත්තත් බඳගත්තත් ඉන්නේ. අන්න ඒකට නියම තැන, නියම අගේ දීම තමයි ਸਰවචනංශය මේකදී කරන්නේ. ඒක නිසා අපි එකවරකට එකක් අරගෙන ඒක හොඳට කරනවා. වෙන විදිහට කියන මුළු ලෝකෙම වෙනුවෙන් ආනාපානය අරගෙන ආනාපානයේ හත් පොළම දන්නවනම් මුළු ලෝකෙම අවබෝධ කරගන්න පුළුවන්. විද්‍යාඥයෝ මේකේ ඒක රූප මේ කණ්ණාඩි අටවගෙන වටපිට බල බලා ඒකෙන් ලෝකය අවබෝධ කරගන්න හදනවා. ඒක බුදුරජාණන්සේ රෝහිතස් බ්‍රාහ්මණයට කිලිම කවදාකවත් ලෝකේ වටේ ඇවිදලා ලෝකේ කෙලවරක් දකින්න බෑ කියලා. හැබැයි කිව්වා ලෝකේ කෙලවරක් දකින්න තෝ නිවන් දකින්න බෑ. අපබ්‍රංශ විදියට ප්‍රශ්න විසඳුවේ. ඉතින්දී ලෝ සර්වඥාන්සේ ලෝකේ කියලා කියන්නේ මේ පංචස්කන්ධ ලෝකේ. පංචස්කන්ධ ලෝකේ කියලා මේ ඉද්දෙන කුප්පන රූපන ගැටෙන දැවෙන ගති. ඒ නිසා අපි ඉන්න වෙලාවෙදී ඉන්නා බව දැනෙන්නේ අපට මේ ඉද්දෙන කුප්පන රූපන චලන තවන ගති. ආන්න ඒකෙම හිත තියෙනවා මම දැන් මෙතන කියන එක සාධාරණීකරණය වෙනවා. ඉතින් සතිය පිහිටවනකොට අපි කරන්නේ හුස්ම දිහා බලලා ඒ හුස්මේ තේරෙන ඇති හැටිය දකින්න හදනවා මිසක් අහයෙන් හුස්ම ගන්න යන්නත් එපා. මේ පේන දේ වැරදි හරි නැත්නම් සාධාරණයි අසාධාරණයි කියලා විනිශ්චය කරන්න යන්නත් එපා. යම් චිත්තක්ෂණයක හුස්ම මාර්ගයෙන් මේ වායෝ පොට්ටප ධාතුවේ ඇත්තා වූ ලක්ෂණ පේනවනම් ඒක දෙවෙනියට වෙනවා නම් දෙවෙනිය නිවනට විතරයි. ඒ හැම වෙලාවෙදීම ආනාපානය කරනකොට පරියන්කේ වගේ සක්මන් කරනකොට මේ පොළවේ পায় ගැටෙන හැටි, ඉද්දෙන හැටි, කුප්පන හැටි, චංචල වෙන හැටි, තවන හැටි දැනෙනවනම් ආනාපානිය වගේම කුසලයක් පරියන්ක වගේම කුසලයක් සක්මනේ සිටිනවා. ඒ වගේම අපි යමක් කමක් වැඩක් කරනකොට ඒ දේ වැටහෙන හැටි තමයි මෙතන කුප්පන ගතිය කියන්නේ. රුප්පන ගතිය, ගැටෙන ගතිය කියලා කියන්නේ. ආබාධ වෙන ගතිය. දුක් පිණිස පිහිටන හැටි. ඉතින් මේක අන්තිමට අසුචි මල පහ අසුචි පිට කරනකොටත් මූත්‍රා පිට කරනකොටත් දැනීමක් ඇතුවයි සිද්ධ වෙන්නේ. ඒකත් අරහා සමානම කුසලයක් සිද්ධ වෙනවා. මම දන්නේ මෙහෙම කියනක හොඳද කියලා. අපි හිතන්න අපි අන්සතු වස්තුවක් කියන්නේ නැතුව ගන්නවයි කිය. ඒ ගන්න වෙලාවෙත් හොඳට සිහියෙන් කරනවා. ඒ ගන්න දේ මම දෙම නොදුන් දෙයක් මේ ගන්නවා. ඒක වටින්නේ ඒ ගන්න යනකොට ඒ හිත සැලෙන ගතියෙන්, ඒ හිත දැවෙන ගතියෙන්, ඒ කරන දේ තියෙන නොසන්ඩාල ගතිය වෙන අපාදුකක් දෙන්න ඕනේ එතෙන්දිම වැටේ. ප්‍රමාද වුණොත් තමයි මේක නොවැටෙන්නේ. එචා හොරකම් කරන්න ඉස්සලා ටිකක් බොන්න කියනවා. ඊට පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. අවදි හිතෙන් කරන්න බලන්න පුළුවන්. සතෙක් මරීමක් කරලා බලන්න. හොරකමක් කරලා බලන්න. කාමීත්‍යචාරයක් කරලා බලන්න. ඒ වෙලාවේදී ආබාධ කරන ගතිය, තවන ගතිය, පෙළන ගතිය ආයි බුදුහාමුදුරෙන්න ඕනේ නැත්නම් යමරජුරෙන්න ඕනේ නැත්නම් නිච්චක් කරා. ඒක නිසා පින් කරනකොට තමයි පාක් කරනකොට හරි කමන්නේ. හොඳට සතියෙන් කරන්ඩ ඒක දෙන තවන පොළන ගතිය එතනදීම පේනවා. ඒක මේ කවුරු හරි පොතේ ධානයට කර්මේශා කර්ම රූපානුරූපව ඊගාවාත්ම තීන්දුව කරන්න ඕනේ තීන්දුව වෙයි. නමුත් මේ චිත්තක්ෂණයම වැටෙන. ඒ නිසා පවක් කරා. සතියෙන් කරනවා නම් එමත්සර මොකද්ද එකෙන් උගන්නන. ආයෙ නොකරන්න පාඩමක් හම්බ වෙනවා. ඒ නිසා පින් කරනකොට විතරක් නෙමෙයි. ඒක නිසා හොඳට මතක තියාගන්න සතිය වඩන කෙනා ප්‍රධානම අරමුණ වෙන්න ඕනේ පින් කරන එක නෙමෙයි පවුන කිරීම. මේක උගාක් විස්තර අවශ්‍ය කරන වචනයක්. මේ සබ්බපාපස්සා කරනන් තමයි මුළු ජීවිතේම ප්‍රධාන තේමාව. ඒ නිසා පිනක් වේවා පවක් වේවා කරනකොට Tamanට දැනෙන ගැටි හැටි, ඉද්දෙන හැටි, ගැටෙන හැටි, රුප්පන හැටි, මේ තවන හැටි දිහා බලන ඉන්නවනම් අපිට කරන්න දැමීක්ෂණ සම්පත්තිය කියන්න පුළුවන්. ඒ චිත්තක්ෂණය උපයන්න පුළුවන් උපරිම කුසලයේ උපදින. ඉඳගෙන වේවා, සක්මනේ වේවා, ඉදින්දා වැඩවල වේවා. මේක නොදැන සිටීමට ප්‍රමාදය කියලා කියනවා, අසතිය කියලා කියනවා. මේකට විවෘත වීමට සතිය කියලා කියනවා. අප්‍රමාදය වෙනවයි කියනවා. මේ අප්‍රමාදය සහ සතිය එනකොට මේ தත්වෙට එන්න ඉස්සලා තිබුණු චිත්තක්ෂණ. පටන් ගන්න හැටි පෙරහැර පෙර පෙළ ගැහෙන හැටි දකින්න පටන් අර ගන්නකොට තමයි අපි ලෝකෙ දැක්කා කියලා කියන්නේ. ඒ පුද්ගලයා එතකොට අනිවාර්යයෙන්ම රූපේසා රූපයාගේ සමුදේ දැක්කා කියන එකයි කියන්නේ. එතකොට යාට මේ දෙකයි කරන්න තියෙන්නේ. ලැබෙන ලාභය තමයි Nirodhe දකින්න හම්බෙන්නේ. ඒකම නැවත නැවත කිරීම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන්නේ. ඒක නිසා මේ ආස්වාද ප්‍රසවාස කරන කෙනත්, සක්මන් භාවනදී සක්මන් හිත යොදන කෙනත්, එදිනදා ජීවිතයේදී කරන කරන දේක අත්දැකීමට, ඒ ගැටීමට, ඒ හැප්පීමට හිත යොදලා ගත කරන කෙනත් සමාන කුසලයක් රැස් කර ගන්නවා. මම නැවතත් කියනවා මේක අපෙන් අයින් කරන්න පුළුවන් බලවේගයක් කොහෙවත්ම ලෝකේ නැහැ තකතිරුකම ඇර. බෑ කියන කියමන ඇර. නෑ කියන කියමන ඇර. ඒ නිසා අපේ සද්ද කෝෂයෙන් මේ දෙක අයින් කරන්න. අන්තිමට අපි අසාවි කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. එසකට අපි කියනවා සති වේපුල්ලයි කියලා. ඕඩ තැනක සතිය පිටවන්න පුළුවන්. එතකොට අපි ශාසනය කෙරුවා. අපිට එතකොට බුදුරජාණන්සේ කවුද කියලා තියෙනවා. ධර්මයේ කවුද කියලා තියෙනවා. ඇත්තටම මම අද හිතාන හිටියේ මේ සත්තට්ඨාන සූත්‍රයේ ඊගාට තියෙන වේදනානුපස්සනාව ගැන මාතෘකාව ඉදිරිපත් කළ සාකච්ඡා කරන්න. නමුත් මට හිතුණා ඊයේ පෙරේදා අපි ඉදිරිපත් කරගත්තේ රූප සම්බන්ධ විස්තරේ පදනම් කරගෙන මේක තව ඩිංගිත්තක් විස්තර සහිතව රූපය නැත්නම් රූප කායනුපස්සනාව එහෙම නැත්නම් රූප කර්මස්ථානයේ සියුම් කරගන්න හැටි දැනගත්තොත් ඒක අනිවාර්යයෙන්ම ඉස්සරහට තිරෙන වේදනානුපස්සනා චිත්තානුපස්සනාව වල විග්‍රහයට හොඳ පසුබිමක් ආරම්භයක් වෙයි කියලා නිසා හිතාන හිතයට වැඩිය අද දවසේ ධර්ම දේශනාව සම්පූර්ණයෙන්ම කැප කරන්න සිද්ධ වුණේ ඒ රූපයක දැකිය යුත්තේ මොකද්ද ඒක හරිද වැරදිද කියලා දැනගන්නේ කොහොමද කියන අර්ථය ගණ්ඩායි ඒ සත්තන් සත්තඨාන සූත්‍රයේ මතු කරන දේවල් වලින් මතු කරන්නයි. ඒක නිසා මම හිතනවා මේ වගේ දෙයකට හිත යොදලා අහගෙන ඉන්නකොට නැවත මේක කර බැලීමේ ආසාව. එහෙම නැත්නම් ආයේ භාවනා කරනකොට මම කල යුත්තේ මේකයි කියන එකේ එකලසක් පිරිසිදුවක් සාංශුද්ධයක් කලපිරිමැදීමක් වෙයි කියලා. එසේ වුණොත් ඒ පුද්ගලට ඒ චිත්තක්ෂණයම තේරෙනවා තමයි ගඟ දිගේ ඉහළට පීඩන බව. දෙවැන්නේ අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් එසේම මේ ධර්ම කොටස එකසේ සියලු දෙනාට මේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මම මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා